ඒ අවතරයි රු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ හත් වෙනි දවසේ <clears throat> ධර්ම දේශනා පැයටයි කාලය ලබාගෙන තියෙන්නේ ඒ සඳහා සීටුම දෙනවා tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං වේදනා පච්චයාති අයමේ කානුපස්සන වේදනානන්තු ඒව අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භවෝති අයං ဒ ුතියානුපස්සනාති තී අවසරයි අපේ ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවට ද්වේතානුපස්සන සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. ඒ ද්වේතානුපස්සන සූත්‍රයේ ਸਰවචනංශ අපිට ප්‍රශ්නයක් දකපුවාම ඒ ප්‍රශ්නයේ නැත්නම් අත්දැකීමක් ලැබපුවාම ඒ අත්දැකීමේ දෙපැත්තම දැක ගැනීම සඳහා ආරාධනාවක් කරලා ඒ කරන ආරාධනා පීඩන කටයුතු කළොත් ඒ අනුව ලැබෙන ගුණානිසංශ තමන්නාසික අත්දැකීමට සම්බන්ධ කරලා දාර්ශනික කාරණාවක් වශයෙන් පිළිගත යුතු කාරණාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒක තමයි මේ සූත්‍රයේ අදහස ද්වේතානුපස්සනා කියලා හැම දෙයක්ම ලෝකේ හොඳ නරක, හරි වැරදි, සාධාරණ සාධාරණ, ධාර්මික අධාර්මික මේ කියන දෙක හැම ප්‍රශ්නෙම තියෙනවා. හැම අත්දැකීමෙම තියෙනවා. ඉතින් අපි මේ දෙකම සමසමව දැක්කේ නැත්නම් මොනතයි දෙකේම තියෙන අදාළභාවය දැක්කේ නැත්නම් අපි බොහෝ විට එක පැත්තකට අඳ වෙලා අනිත් පැත්තට වැඩි වාසියක් කියලා ප්‍රශ්න තියා සලකා බැලුවොත් ලැබෙන උත්තරේ ඒකාන්තෙම තවත් ප්‍රශ්නයකට මුල් වෙනවා. ඒක නිසා ප්‍රශ්නකට මැදි වෙලා ඉන්න වෙලාවක අත්දැකීම් ලැබපු වෙලාවක පුරුදු හැටියට සම්ප්‍රදාන කූලව එක පැත්තක් විතරක් බලන්නේ නැතුව දෙපැත්තම සලකා බැලීමට කරන එක පැත්තකින් උපේක්ෂාවක් තව පැත්තේ විමසුන් නුවණක් එතන මේ සූත්‍රයට කරන මේ සද්ධාාවක් වශයෙන් පිළිගන්නා අසලු ගතියක් ගොඩක් දේවල් අපෙන් ਸਰවචනාංශේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට ප්‍රශ්නයක ද්වේතාවය ද්විඝටනාත්මක බව සාපේක්ෂතාවය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය හේතු ප්‍රත්‍ය ආදි වශයෙන් මේ විශාල ගැඹුරක් ඇති මාතෘකාවක්. ඉතින් ඒ නිසා ඒ මාත්‍රකාව පෙන්නලා ඒ මාත්‍රකාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න කාරණා රාශියක් නැත්නම් ඒ සංදිස්ථාන රාශියක් ජවනිකා රාශියක් ඒ සූත්‍රයේ ශරීරයේ වශයෙන් එක එක එක එක පෙළගස්සවා තියෙනවා. අපි මේ වෙනකොට මේ වගේ මුලින් සඳහන් කරපු කාරණා හයක් සාකච්ඡා කරලා තියෙනවා දවසට එක ගානේ. අද අපි උද්ෘතයක් වශයෙන් ඉදිරින් තියාගත්තේ හත්වෙනි කාරණාව අපි සාමාන්‍යයෙන් කියනවනම් මේ වේදනාව පිළිබඳව. ඉතින් අපි ඊයේ සාකච්ඡා කරා මේ ස්පර්ශය. ගැටුමක් එහෙම නැත්නම් ඒකට ගමන් කිරීමක් පහසක් තමයි අපිට අත්දැකීමක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් කියලා කියන්නේ. අන්න ඒ වගේ දෙයක් ආපුවාම ඒකේ හට ගන්න තැනත් හටගත්ත පමණින් ඒකට දැඩි ආයාස කරන්නේ නැතුව මේ හටගත්ත දේ ඒකෙන්ම સમાප්තියකටපත් වෙනවා. අන්නේ විදිහට හටගත්තා දැකලා ඒකට කලබල වෙන්නේ නැතුව කලබල වෙන එක දැකලා ඒක ඒකෙන්ම ස්වභාවිකව සමතයකටපත් වෙන හැටි දැකීම තමයි ස්පර්ශ චෛතසිකයේ ඉදිරිපත් කිරීමෙන් ਸਰවචනාසේ අපෙන් බලාපොරොත්තු වෙන දේ. ඒ ස්පර්ශ චෛතසිකයට ඉස්සර වෙලා අපි සාකච්ඡා කරපු මේ චතුරාර්ය සත්‍යය අවිද්‍යාව, උපදි, සංස්කාර මේ කාරණා ඇත්ත වශයෙන්ම අපිට පේන දේවල් වක්වත් මේ විදියට අත්දැක ගන්න පුළුවන් ලෝකයක නෙවෙයි අපි ජීවත් වෙන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ මේ වගේ ගැඹුරු තැනකින් මේ සූත්‍රේ පටන් අරගන්නේ ඒව ඔක්කොම මේ ස්පර්ශය දක්වා අපේ අත්දැකීම් ශේෂ්ත්‍රයට එnde ඉස්සලා තිරේ පිටිපස්සේ කොටස ගොඩක් වෙලාවට ප්‍රඥාවටයි අවචර වෙන්නේ. ඉතින් සරුවචනාංශයේගේ ශාසනයේ පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති කියලා දෙකක් ගන්නවා. එතකොට මේ ප්‍රඥා විමුක්තිය කියන එක ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාව නැති කිරීමෙන් නැත්නම් විද්‍යාව පහළ කර ගැනීමෙන් අපි ප්‍රඥාව වශයෙන් යම් සාන්තියක් සැහැල්ලුවක් නිදහස් වීමක් ලබනවා. ඊට පස්සේ මේ පස්සය වගේ ස්පර්ශ කරන්න පුළුවන් අත්දැක ගන්න පුළුවන් කොටස ආවට පස්සේ ගොඩාක් වෙලාවට ඒක යොමු වෙන්නේ තෘෂ්ණාව නැති කරන්නයි. එතකොට සංසාරේ අපි ගැට ගැහෙන්න මේ දුක් මෙච්චර පීඩාකාරී වෙන්න ඒ චතුරාර්ය සත්‍ය හරවචනසි ඒ වේද මේ තණ්හා විතරයි පෙන්වන්නේ. තණ්හා මේ ආසන්න කාරණා වුණාට අවිද්‍යාව හැම වෙලාවෙම ඈතින් තියෙන කාරණා වශයෙන් පේනවා. නිසා කෙනෙකුට මේ දුක්ඛඳ එනත මේ දුක් සංසාරේ කඩන්න පුළුවන් අවිද්‍යා දුක් දුරු කිරීමෙන් ඒකට කියනවා එයින් ලැබෙන විමුක්තියට කියනවා පඤ්ඤා විමුක්තිය කියලා. ඒ වෙනුවට තව කෙනෙකුට පුළුවන් මේ තෘෂ්ණාව දුරු කරන්න. ඒතර තෘෂ්ණාව දුරු කරනාට ලැබෙන විමුක්තියට චේතෝ විමුක්ති කියනවා. රාග විරාගෝච චේතෝ විමුක්ති, අවිජ්ජා විරාගෝච පඤ්ඤා විමුක්ති කියලා. ඒ සමේ ද්වේතානුපස්සනා සූත්‍රය අනුව බැලුවොත් නිකන් දාලා වශයෙන් කියන්න පුළුවන්. අපි ඊයේ දක්වාම සාකච්ඡා කරපු කරුණු ගොඩක් වෙලාවට ප්‍රඥාවට ගෝචර වෙන දේවල් අල්ලන්න කරන්න බැරි අත්දැකීමකට සම්බන්ධ කරගන්න අමාරුයි අනියම් මාර්ගයෙන් තමයි අපිට සම්බන්ධ කරගන්න වෙන්නේ. නමුත් මේ දැන් ස්පර්ශ කරාට පස්සේ දේවල් සාමාන්‍ය ධර්ම ධර්මයක් ඇති කෙනාට ඍජුවම අපි අද ගත්ත වේදනාව වේදනානුපස්සනාව වශයෙන්ම කරන්න පුළුවන්. ඒක කෙලින්ම භාවනාවට නගන්න පුළුවන්. ඒ වාගේ මේකේ ಗುಣ විවේචන මේ ජීවිතේ මාත් දකින්න පුළුවන්. ඒ නිසා මේ හරිය වෙනස් පැත්තක් පෙන්වන එනත අපේ ජීවිතයට සම්බන්ධ කොටසක්. එනත අපේ එදිනදා ජීවිතේ ගොඩක් සම්බන්ධ කරගන්න පුළුවන් කොටසක්. ඒ අනුව අපිට මේ හරියේදී දැන් අද පටන් ගත්ත තැන ඉඳලා යන හරියේදී උඟා කපාසතාවටපත් වෙන එකක් නැහැ කියලා හිතනවා කලින් කරපු සූත්‍රවල තියෙන මේ අවිද්‍යාවකේ නපුරුකම අවිද්‍යාවකේ ඝන බහලකම ගොරෝසුකම යම් ප්‍රමාණයක තේරුම් ගත්ත කෙනාට මේ තණ්හාව දුරුවන් කරනවා කියන වැඩේට යම් ප්‍රමාණයක ශාන්තියක් තියෙනවා. ඒ වගේම තණ්හාව දුරුවන් කරගත්ත කෙනාට ඒක ටිකක් අබ්බැහි වුණාට පස්සේ පුරුදු වුණාට පස්සේ අවිද්‍යාව දුරු කරන්න ඒකෙන් අනියම් පිහිටකුත් තියෙනවා වක්‍ර මාර්ගයේ. ඉතින් මේක පටන් අරගෙන තියෙන සූත්‍රයේදී කියරෙන්නේ ඉස්සල පඤ්ඤා විමුක්තිය දක්වලා ඊට පස්සේ චේතෝ විමුක්ති දක්වනවා වගේ කියලා අරසකාරීව අර්ථකථනයක් දෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි අද ඉදිරියෙන් තියාගත්ත මේ වේදනාව කියන එක ඒක දුක ඇති කරන තාක් වේදනාවෙන් ඇති කරන්න කිව්වම දුක්ඛ වේදනා කියන වචනෙන් ඔක්කොම තියෙනවා. අපි මුළු සංසාරෙම මේ අපි මුළු ජීවිතයේම දවසම සතියම ගත කරන මේ දුක දුරුවන් කර ගැනීමේ අදහසට නමුත් එක්කෙනෙකුටවත් ඒක ළඟා වෙන්න හම්බෙලා නැහැ. එහෙම නැත්නම් අපි ඒක සාධනීය පැත්තෙන් කියනවා සැප ලබා ගැනීමේ වැඩ පිළිවෙලක් කියලා. ඒකෙමුත් එක්කෙනෙක්වත් ජය කෙලිනම් වෙලා නැහැ. දැන් මට සැප ලැබුණයි කියලා. ඒත් අපේ ජීවිතය සාර්ථක සාර්ථක බව මේ වේදනා චෛතසිකයෙන් විස්තර කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක සම්ප්‍රදායනුකූල බෞද්ධයා එහෙම දැනගත්තට අබෞද්ධයෙකුට ඒක පිළිබඳව කිසිම හැඟීමක් නැහැ. අපි ගත්තොත් තිරිසන් ලෝකේ කිසිම හැඟීමක් ගන්න බෑ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික ආයුෂ්මශිකාරයෙන් යුක්ත කෙනෙකුට මේ වේදනා චෛතසිකයේ තමයි තියෙන තාක් දුක් තියෙන්නේ තියෙන තාක් නිවනට පාරක් තියෙන්නේ කියලා කිව්වොත් ඒගොල්ලන්ට මම හිතන්නේ එච්චර ලේසි වෙයි කියලා තේරුම් ගන්න අර කලින් කියපු බණ අහලා තිබුණ නැත්තම් පඤ්ඤා විමුක්තිය පිළිබඳ සම්බන්ධ බණ අහලා තිබුණ නැත්තම් මම සම්ප්‍රදාන කුල බෞද්ධයාට නම් මේ දෙකෙන්ම ලාභයක් තියෙනවා දන්නවා මේ සංසාර දුක කියන එක නැත්නම් දුක්ඛ වේදනාව කියන එක ඉතින් අපි සාමාන්‍ය බෞද්ධයා භාවනා කරන්නේ නැති කෙනා ගොඩක් වෙලාවට බුද්ධාගම භාවනාව ඔක්කොම හිතාන ඉන්නේ මේ දුක්ඛ වේදනා නැති කිරීමේ වැඩපිළිවෙලක් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කියනවා නම් මේ සුව සුවදා සුව සේවාවක් කියලා. භාවනා කියන්නේ බුද්ධහම කියන්නේ සුව සේවාවක් කියලා. නමුත් ਸਰවචනanse මෙතනින් පෙන්වන්න හදන්නේ ඒ සුව සේවාවක් කරලා සුව වෙලා ලබන සුඛ වේදනාවත් බුදුහාමරෝ හඳුන්ලා තියෙන දුක් වේදනාවක් කියලා. බුදුජානනාංශේ සුඛ වේදනාව හඳුන්ලා තියෙන දුකක් විදියට දුක් වේදනාව හඳුන්ලා තියෙන උලක් විදියට. ඉතින් ඒක නිසා බුදුචාන් වහන්සේ දුරු කරන්න හදන්නේ සාමාන්‍ය ලෝකයා අයිස්ක්‍රීම් කන්න චොක්ලට් කන්න වගේ බුද්ධ ආගමෙන් බලාපොරොත්තු වෙන ඔය තියෙන වේදනා ටික දුක් වේදනා ටික නැති කිරීම පමණක් නෙවෙයි බුදුචාන් වහන්සේගේ සුවිශේෂ ඉගැන්වීම අවේදිත සුඛයක් මොනම වේදනාවක්වත් නැති සුඛයක්. ඉතින් ඒක නිසා සුඛ වේදනාට සාපේක්ෂව සුඛ වේදනාව හොඳයි කියන එක ඉන්න පදනමේ ඉඳලා බැලුවොත් සුඛ වේදනාවේ වින්දනයක් තියෙනවා. මනාප වින්දනයක්. ඉතින් ඒ නිසා සුඛ වේදනාවක් අපේක්ෂා කරන එක ව්‍යාපාරකින් එහෙම නැත්නම් ගොවිතැනකින් යහ ජීවන රටාවකින් කෙනෙක් අපේක්ෂා කරන කීතා ගන්න පුළුවන් මොකද සුඛ වේදනා වින්දන පැත්තක්. නමුත් ਸਰවචන්නාංශයේ පෙන්වන්නට දෙන මේ නිවනේ එම වින්දනයක් නැහැ. අවේදිත සුඛයක් තියෙන. ඉතින් ඒ නිසා එවැනි දෙයකට සිටී සැදී පැහැදී කටයුතු කරනවා ඒකට සද්ධාාවක් පිටනවා යෙදී ගත කරනවා කියනකොට ඒකේ මොකද්ද සාමාන්‍ය ලෝකයාගේ ශප සාධනයට වැඩිය ගැඹුරක් තියෙනවා නමුත් ඒක සාක්ෂාත් කරන්න අමාරුයි තේරුම් ගන්න අමාරුයි ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දවසක සංඝ සභාවේ සිවණපිසි ඉඳත් ඇති කතා කරනකොට මේ සර්වචන්නාංශයේ මේ අලුත් අදහස අවේදිත සුඛයක් කියලා එතනින් සංඥා වංශනාවක් අවසවාස අවේදිතනම් කොහොමද සුඛයක් වෙන්නේ කියලා. විඳින්න බැරි නම් ඇයි ඒකට සුඛයක් කියන්නේ කියලා. ඉතින් ඒක අපිට පේන කොහොම සාධාරණ ප්‍රශ්නයක් අපි ඔය හිතන අපේ වාග්මාලාවේ හැටියට. එතකොට සාරිපුත්‍ර සාංශය කියලා කියනවා විඳීම කියන්නේ දුකක්. විඳීම නැති තැන තමයි සුඛයක් තියෙන්නේ. වේදිතය විඳීම විඳීමම විඳවිල්ලක් කියලා සිංහලෙන් කියනවා. කොයි සැප වින්දත් දුක වින්දත් විඳවනවා විඤ්ඤා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඕන විඳවිල්ලෙන් තොර අවේදිත සුඛයක්. ඉතින් ඒක සඳහා අපි ඔය කරන භෞතික සැප සම්පත් ලබා ගැනීම ජීවිතයේ ලාභ සත්කාර සම්මාන ලබා ගැනීම කියන කොටසෙන් පමණක් සාධනය කරන්න අමාරුයි. ඒකට විශේෂයෙන් ඒක මේ ਸਰවඥාන්සේ දෙන ඒ පිළිතුර නැත්නම් ඒ ආනිසංශය තේරුම් ගැනීම සඳහා ඒ ਸਰුවච්ච විග්‍රහයම දැනගන්න ඕනේ වේදනාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ නිසා ਸਰුවච්චන් වහන්සේ උත්තරයක් වශයෙන් දෙන්නේ අපි ඇහෙන් රූපයක් දැකලා ශප වින්දනයක් අපිට ලැබෙනවා නම් නරක රූපයක් දැකලා නපුරු වින්දනයක් ලැබෙනවා නම් ඒ වින්දනයේ වින්දන මට්ටමින් නතර කිරීම තමයි ਸਰුවචන් වහන්සේගේ උත්තරේ. දෙත්‍ත්‍ති රිච්ඡමත්තම් භවිෂති. දැකීම දැකීම ප්‍රමණින් නතර කරන එක. එහෙම නැත්නම් Taman යන වාහනේ බ්‍රේක් ගහපු තැන බ්‍රේක් ගන්නවද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. බ්‍රේක් ගැහුවට පස්සේ ස්කිඩ් කරනවා නම් අර බ්‍රේක් ගහන්න නැතුව හරි ගියා නම් ඊට පස්සේ අනි වාහනේ අනතුරේ තියෙන්නේ. ඉතින් පෘථග්ජනයාගේ තියෙන්නේ සමහරට බ්‍රේක් ගන්න ඕනකමකුත් නැහැ සුඛ වේදනාවක් නම් වැඩි කරගන්න ඉච්චන. දුක් වේදනාව නම් බ්‍රේක් ගන්නවා නම් ගඩොල් බ්‍රේක් වදින්නේ. එතකොට වාහනේ ස්කිඩ් කරනවා ඉස්සරහ පැත්ත වසට යනවා, පස්ස පැත්ත ඉස්සරහට යනවා. ඊට පස්සේ වාහනේ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අන්න අර හරියට වේදනා මට්ටමේ විඳීම් මට්ටමේ ඒක නතර කරගන්න පුළුවන් නම් සද්දයක් අහනකොට ගඳක් රසක් පහසක් ලැබෙනකොට ඒ සැප වශයෙන් දුක වශයෙන් මනාප වශයෙන් අමනාප වශයෙන් පහළ වෙන එක අපේ යන්ත්‍රයට අත්‍යවශ්‍යයි. අපේ යන්ත්‍රයේ පරිණාමය අතින් හැදීගෙන එනකොට ඒක පරිසරත් එක්ක සම්බන්ධ වුණේ ඒ ලැබෙන ලැබෙන වේදනා ওই තුන් කොටාසයකට දාන එකේ තමයි. මේක මනාපයි, මේක අමනාපයි මේ දෙක මනාපමනාප මැද. මේක සැපයි, මේක දුකයි, මේක අදුක්කම සුඛයි, නොදුක් නොසුයි කියන තුන මැද තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පරිණාමයේදී ආපු ඒ ඥානගත ලක්ෂණය ස්පර්ශයක් ලැබෙනකොටම ඒ ස්පර්ශය යම් මේ තුලින් එකට වැටෙනවා කියන එක යෝගාවචරයා අවාසනාවකට හෝ දුර්ලකමකට හෝ සීලේ නැතිකමකට හෝ සදාචාරේ බාධාවට ගන්න නරකයි නමුත් ඒක එතනින් නතර කරගන්න එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසයි සර්වචන නම සර්වචනසික ප්‍රකාශ කරලා කියන්නේ දිත්තේ දිත්තමත්තම් භවිෂති. මේ යන්ත්‍රේ හැටි ඒක දැකීම දැකීම පමණින් නතර වෙනවා. නමුත් ඒ බව දන්නේ නැතුව අතීතයේ දැකපු දෙයක් හෝ අනාගතයේ දකින්න තියෙන දෙයක් හෝ නැවත නැවත කල්පනා කිරීම හරහා ඒ ලැබිච්ච දුක අඩු කරගන්න හිතන එක නැත්නම් ලැබිච්ච සැප වැඩි කරගන්න හැදීම හරහා තමයි අපි කර්ම රැස් කිරීම පටන් අරගන්නේ සංස්කරණය කිරීම පටන් අරගන්නේ අපේ අවිද්‍යාව එලි දක්වන්නේ ඒක නිසා ඒක එතනින් නතර කරගැනීමේ ක්‍රමයක් කරන්න දෙයක් නෑ ඒක තමයි ස්වභාවේ නමුත් අපේ ගති පුරුදු නිසා රුචර්චකන් නිසා පෞද්ගලික ලක්ෂණ නිසා එන හැම දෙයකටම එක්ක අඩු කරන්න හදනවා එක්ක වැඩි කරන්න හදනවා අන්න ඒ ලක්ෂණය දැනගැනී දැනගත්තොත් කෙනෙකුට වේදනා චෛතසිකය හරහා දුක් හැදෙන හැටිත් දුක නතර කරන හැටිත් තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි බාහ්‍ය දාර්ශනිකයට බුදුරජාණන්සේ කරපු දේශනායක උගව දෙනෙක් ප්‍රඥාවන්තින් හරි කැමැති ඔබම කෙටියෙන් සඳහන් කරලා තියෙනවා කියන එක. ඒකම තමයි තව පැත්තකින් සඳහන් කරලා තියෙන්නේ රූපයක් දැක්කට අන්ධ කෙනෙක් වගේ හැසිරෙන්න කියලා. මේ චක්කු මාස යතාන්දෝ උඹට රූප පේනවා පෙන්වට ඒ පෙනෙන එක හෝ ඒකට මත පහළ වෙන මනාපමනාප මත දිගට තොරන් ගහන්න යන්න එපා. දිගට කතන්තර ගොතන්න යන්න එපා. අන්නේ කතන්තර ගොතන්න පටන් ගන්න තැනින් තමයි කර්ම රසයෙන් පටන් අරගන්නේ, සංස්කරණේ පටන් අරගන්නේ, විනිශ්චය පටන් අරගන්නේ, කලහ විවාද ඔක්කොම පටන් අරගන්නේ. ඉතින් අන්නේ දෙක අපි ගොඩක් අහලා තියෙන කාරණාවක්. ඉතින් මම හිතුවා ධර්මදේශනාවට මේ කාරණාව මීට වැඩිය ටිකක් විස්තර සහිතව අපි ඉගෙන ගත්තොත් අපි දැනට කරලා දැනට අහලා තියෙන බණ දන්න දැනුම අපේ භාවනාවේ ලැබෙන අත්දැකීමත් එක්ක ඒක ගලපලා තව ඩිංගිත්තක් ඒකට පොර දාලා ඒ දැකීම දැකීම පමණින් නැත කිරීම සඳහා අපි අරගෙන තියෙන ක්‍රමවේදය හරියද එහෙම නැත්නම් ඒක තව මොන මොන විදියට පිළියම් කරන්න ඕනද කියන එක සාකච්ඡා කිරීම මෙතනදී හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා මම ප්‍රසිද්ධ මාළුන්ගේ පුත්‍ර සූත්‍රයෙන් උද්ෘතයක් අරගෙන අපි දැනට පාවිච්චි කරලා තියෙන දැනට පුහුණු කරලා තියෙන දැනට හික්මාගෙන තියෙන හික්මීම මේ විශේෂයි තවත් එකක් විශේෂඥ දැනුමකින් පත් කිරීමට මේක ටිකක් විස්තරයක් සපේනවා. ඒ සූත්‍රය පිළිබඳ පුංචි මතක් කිරීමක් කළොත් පාලක පුත්‍ර කියලා කියන්නේ හොඳට වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඳලා ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට කැමැති ඔබ වහන්සේගේ කමඨාන කරන්න ගිහිල්ලා අප්‍රමාදීව එළඹට ලද නිවනට යොමු කරන ලද වීර්යකින් ඇතුව ඒ සඳහාම වීර්ය කරමින් විවේකීව ජීවිතයක් ගත කරලා මේ කමඨාන වඩන්න මම තනිව ජීවිත ගත කරන්න යන්න කැමැති. තාරණ්‍ය ගත වෙන්න කැමැති. මට කර්මා කළා කමඨානක් දෙන්නේ කියලා. ඒතර බුදුජානනාංශ කියනවා මම කියන්න තියෙන ටික ඔක්කොම කියලා තියෙද්දිත් ආය ඇවිල්ලා පුදුලික කමඨාන් ඉල්ලනවා. උඹ ඔය නාකියා ඔහොම කියනවනම් ඊළඳාරි කොච්චර දේවල් මගෙන් ඉල්ලයිද කියලා අර ඒ ස්වාමීන් වහන්සේට පොඩක් කැනහිල්ලක් කරනවා. ඉතින් ඒ වුණාට ඒ මාළික පුත්තු ස්වාමීන් වහන්සේ ඒක ගණන් ගන්නෑ. උන්වහන්සේ සාමත් අපේක්ෂාවෙන් බලාගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙලකින් මාළංගේ පුත්තු සාංශිකේ හිත සකස් කරනවා. ගියක් හදන්න ඉස්සලා පිටිය සකස් කරනවා වගේ. බොහොම ලස්සනයි. ඒක මේ ධර්ම දැනුමක් ඇති කෙනාට ඒ අහනකොටම ඒකෙන් ලැබෙන මේ ශාන්තිය දිහා බලනකොට යං කිංචි චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්තපොබ්බං නපස්සති නපස්සිසanti බුදුරණසේ තත්වයක් කියනවා එහෙන් දකින්න රූප જાතියක් තියෙනවා කියලා හිතනද කවදාකවත් දැකලා නැහැ දැන් දකිමිනුත් නැහැ. දැන් බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේත් නැහැ. අන්න ඒ වගේ රූපයකින් ඡන්දයක්වත් ප්‍රේමයක්වත් තණ්හාවක්වත් ඔබට පහළ වෙයිද කියලා. ඇහින් දකින්න ඕනේ රූප જાතියක් තියෙනවා. නැත්නම් රූපයක් තියෙනවා. ඔබ කවදාවත් දැකලා නැහැ. දැනට දකිමිනුත් නැහැ. දැනට බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේත් නැත්තම් එහෙම රූපයකින් ඔබට කෙලෙස් පහළ වෙයිද කියලා. ඡන්දයක්, ප්‍රේමයක්, තණ්හාවක්. ඒකට මාර්ගපුත්තු සංස්කිරණ නැහැ කියලා. ඊට පස්සේ සද්දයක් තියෙනවා සෝත විඤ්ඤේ සද්දේසු අහලත් නැහැ ඇහෙමිනුත් නැහැ දැන් අහන්නෙත් නැහැ මත්තර අහන්න වෙන්නෙත් නැහැ ඒකටත් මාණිකපුත්‍ර සාංශේ දෙන්නේ නැස්චාත් උත්තරයක් ඒ මේ හයටම පෙන්නලා ඉවරලා නොකිය කියන බුදුජානනාංශේ අතීතයේ කෙලෙස් නැහැ අනාගතයේ කෙලෙස් නැහැ කෙලෙස් තියනවා තියෙන මේ දැන් බලමින් ඉන්න එකේ තමයි මේ අහමින් ඉන්න එකේ තමයි මේ ගන්ධ රස බලමින් ඉන්න එකේ තමයි ඒ නිසා අතීත දේවල් ගැන තැවෙන්න යන්නත් එපා. අනාගතේ තැවෙන්නත් එපා. කොයි තැවීමක් සිද්ධ වෙන්නේ වර්තමානයේ. ඒක නිසා වර්තමානයේ බලන එක දන්නවනම් එතනින් තමයි කෙලෙසෙනවනම් ඉන්නේ. ඒ වෙලාවේ අහනවනම් එතනින් තමයි කෙලෙසෙන්නේ. ඒ නිසා වර්තමානයේ මොකද්ද කරන්නේ? ඒක පිළිබඳව දැනගත්ව ඉන්නවනම් අපි ඔය හිතේ තියෙන ගොඩක් මම කාලකන්ණියෙක් මම පව් කරපු කෙනෙක් මට මේ මේ වැරදි තියෙනවා කියලා මේ අනවශ්‍ය පශ්චාත්තාපය 90ක් විතරම අයින් කරන්න පුළුවන්. හිතා ගන්න පුළුවන් අඟුලිමාල ගත්තත්, ඒවදත්ත ගත්තත්, බුදුහාමරෝ ගත්තත් කෙලෙස් හටගන්නේ දැන්. ඒ නිසා දැන් මේ මොහොතේ කෙලෙස් නැත්නම් ඒක හොඳටම සාක්ෂියක් මේ කෙලෙස් කඩන්න පුළුවන් කියලා. මේ කෙලෙස් වල ගැම්ම කඩන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ කාරණාව මේ මහලක පුත්තු ස්වාමීන් වහන්සේට හිත්වදිනා තාලෙට සත්‍යනාථ ඉදිරිපත් කරාට පස්සේ දීඝ කතාවක් යනවා ඊට. ඊට පස්සේ මාළුකපුත්තු ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච සතුට නිසා උන්වහන්සේ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට වැටහිච්ච දේ මම ඔබ වහන්සේට කියන්නම් ඔබ වහන්සේ මට තේරෙනවා හරිනම් මට අනුමත කරන්නයි කියලා. කියලා උන්වහන්සේ ගාථා කීපයක් විස්තර කරනවා. අපි භාවනා කරන කෙනෙකුට ඒක ජීවිතේ සම්බන්ධ කරගන්න ලේසි. සතියෙන් යුක්තව රූපයක් බලනකොටයි මන් රූපයක් බලන්නේ දර්ශනේ ගන්නෙ මෙතන. සතියෙන් නොයුක්තව රූපයක් බලන කොටයි ඇති වෙන විස්තරය. ඒ අපි ඉස්සල්ලා ගත්තොත් නිදර්ශනයක් අපි ලක්මන් කරගෙන යනකොට ලක්මනේ හොදට හිත අල්ලලා තියෙනවා. ඇවිදගෙන ඇවිදගෙන කියලා අර හැරෙන වෙනකොට අපේ හිත පිට පණින්න ගන්න බරනවනේ. හිත හිත රූප වලට පයින්නවා, ශබ්ද වලට පයින්නවා, ගන්ධ රසට පයින්නවා වැඩි. සාමාන්‍ය මැද හැල්මේ සක්මන් කරනවට වැඩිය හැරෙන වෙලාවේදී පිට හිත පය විට පයින්න වැඩි. ඉතින් අපි හිතමු මේ යෝගාවචරය කල්ලාතු හොඳට දැනගෙන අනේ මේ සක්මන්ද මැදදී ඇති කරගත්ත සතිය හැරෙනකොට කඩා ගන්න නැතුව මම කොහොම හරි අරස කරගෙන ඉන්න ඕනේ කියලා. වැඩි සතියකින් හැරෙන අවස්ථාවක් ගත්තොත් අපිට කියන්න බුලා යා දන්නවා හොඳටම දැන් රූප පේනවා හිත පිට පනිනවා. හොඳටම දන්නවා ශබ්දට හිත පිට පයින්න පුළුවන්. හොඳටම දන්නවා ඇඟට උලන් වදින තාලෙට පයේ හිත තියෙන්නේ නැතුව අනිත් අඟට හිත යන්න පුළුවන්. මම දැන් හැබැයි ලෑස්තිලා යනවා. ඒක හරියට වසංගත රෝගයක් තියෙන තැනකට පොඩි වැක්සින් එකක් කරයි යනවා. එහෙම නැත්නම් ඉන්නතක් අරගෙන යනවා. එයා දන්නවා මම යන තැන ලෙඩ රෝග හැදෙනවයි කියලා. ඉතින් එයා සෞඛ්‍ය ආරක්ෂා වෙනවා වගේම ඉන්නතක් අත්තා වගේ. අන්න එහෙම ගිය කෙනයි එහෙම නැතුව අපි සතියක් භාවනාවක් භාවමනක් මොකක්වත් දන්නේ නැති මිනිස්සෙක් පාරායින් තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලනකොටම ඒක දිහා බලනකොට තියෙන සූදානම් නැති తত্ত্বය, ලෑස්ති නැති తত্ত্বය දෙක තමයි මේ මාළුති පුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒකෙදී අපි ඉස්සල්ලා ගත්තොත් අසතියෙන් එහෙම නැත්නම් සූදානමකින් තොරව අපි දෙයක් බලන වෙලාවක රූපන් දිස්වා සති මුට්ඨා අපි රූපයක් දකිනවා හැබැයි සතිය පැත්තෙන් අපි පන්නරේ තියාගන්නේ අපි ලෑස්තිලා ගිහිල්ලා නැහැ රූපන් දිස්වා සති මුට්ඨා පිය නිමිත්තක් මනසිකරෝති අනේ මේක දැකපු එක කොච්චර ලොකු දෙයක්ද කියලා ඒ දකින්නේ මේ පිය රූපයකට තමයි හොඳම නිදර්ශන තමයි ඇඩ්වර්ටයිස්මන්ට්ස්. ඇඩ්වර්ටයිස්මන්ට් වල හදලා තියෙන්නෙම සිත් ගන්න රූප. ඒ හදලා තියෙන්නේ අපේ හිතේ පැත්තට ඇද ගන්න. ඉතින් ඒ සඳහා පීරවිත්ත මනසිකරෝති ඒ ඒ ඒ රූපය පොඩ්ඩක් නතරලා වාහනේ යනකොට දැක්කට පොඩ්ඩක් ස්ලෝ කරලා බලන්න තියෙනවා හොඳයි කියලා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගාවදීම යා දැකපු දේ ප්‍රිය භාවයෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ සාරත් චිත්තෝ වේදේති. යාගේ හිත කිසිම සීලයක් නැහැ. සමාධියකත් නැහැ. ඒක නිසා හිත තියෙන්නේ නිතරම රසය හොයන රසකාමී හිතක ඉන්නේ. හිත බොහොම රාගෙන් තෙත් වෙනවා. සාරත්තයි. සාරත් චිත්තෝ වේදේති අර දැකපු එක පිළිබඳව වින්දනයක් ලබනවා. සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති දැන් අපි වාහනයක් කියලා නම් එලවන බව දැන් මතකද? අර රූපේ හිත බහ ගන්නවා. හිත läග ගන්නවා. හිත ගෙට පිවිසෙනවා වගේ ඇතුළට රිංග ගන්නවා. අජ්ජෝස තිත්තති කියලා කියන්නේ ඒකට රිංග ගන්න. තංච අජ්ජෝස තිත්තති. තස්ස වඩ්ඩಂತಿ වේදනා. දැන් ඉතින් අර දැකපු රූපය කල්පනා කර කර নানা ප්‍රකාර විදියට කතන්දර ගොතනවා. හිතේ ප්‍රපංච කිරීම පටන් අර ගන්නවා. මේක අනිත් දවසේ යනකොට මම මෙතන ලෑස්තිලා යනවා. මේක හොඳට බලාගෙන ඉන්න ඕනේ. ආදි වශයෙන් ඒ දැකපු රූපය පිළිබඳව ඉතින් හීන නැත්තම් කතන්දර ගොතන්න පටන් අර ගන්නවා. අනේකා රූප සම්භවා එයාට ඒ තිබුණ දේටත් වැඩිය විචින්ම වාගත්ත රාශියකින් ඒ දැකපු රූපය පිළිබඳව විශාල විභූතියක් විශාල ආඩ්‍ය භාවයක් එන්න පටන් අර ගන්නවා අභිච්ඡා අභිජ්ජාව විහෙසාව එහාට ඊට පස්සේ දැඩි ලෝභයක් පහළ වෙනවා මේක පොඩ්ඩක් ඉතින් දැකලා හොඳට බලාගෙන ඉන්න බැරි වුණානේ වෙහෙසක් පහළ වෙනවා ඒ දැන් මේක ලබා ගන්න බැරි වුණා නැත්නම් ඒ ලැපොට් එකක් ගන්න බැරි වුණා නේද මොන විදිහට මේක අල්ලලා තියාගන්න බැරි වුණානේ කියලා එයාගේ හිතේ සාමාන්‍ය වචන කිය ආයේ අසහනෙ පහළ වෙනවා. ආදතියක් පහළ වෙනවා මේ දැකපේක නිසා චිත්තමසු පහඤ්ඤති කියන හිත දැඩි අසහනයකටපත් වෙනවා. අර යාන්තමට දැකපු එක දිගට බලා ගන්න බැරි වුණා කියලා. ඒකට මේ නිදර්ශනයක් කියනවා පරණ මිනිසෙක් එක චිත්‍රපටියක් හැමදාම බලන්න යනවා යාළුවෙක් අහුවලු මොකද මචං උඹේ චිත්‍රපටිය හැමදාම බලන්නේ ඊට පස්සේ කිව්වලු ඒ දර්ශනයක් තියෙනවා කෝච්චයක් එනවා කෝච්චයක් එනකොට ඒ කෝච්චේ යහපැත්තේ යහනු කෙනෙක් ඇඳුම් ගලවනවා නාන්න. ඉතින් හරියටම කෝච්චිය ඇවිල්ලා ඒ දර්ශනේ නැති වෙනවා මම අද බලන්න යන්නේ කෝච්චිය පමා වෙනවද කියලා බලන්න යන්නේ. හැමදාම චිත්‍රපටය බලනවලු අදවත් කෝච්චිය පමා වෙලා හේද කියලා බලන්න. ඒ වගේ තමයි ඒක තමයි මානක පුත්තුමේ කියන්නේ දැක්කට පස්සේ අපි ඒකට බැහැගත්තට පස්සේ ඒකට අපේ හිතේ එන විවිධ ක්‍රමසහ විදි ඒක ළඟා කරගන්න අපි හිතන දේවල් දෙන්නේගේ වෙනසක් නැහැ. හැම කිනාගෙම අනේකා රූප සම්භව අපි විවිධ පැති වලින් ඒක රස විඳිනවා. අභිජ්ජා විහෙසාව චිත්තම සූපහඤ්ඤති. ඉතින් එතන ඉඳලා මේක තැවිල්ලක්, පිළිල්ලක්, දහයක්, ආතහනයක්, ආතතියක් වඩපත් වෙනවා. ඉතින් මේ නිසා මෙයා නිවනෙන් පුදුංකා පුළුවන් තරම් ඈත් වෙනවා. ආරා නිබ්බාන සම්පූර්ණ පුච්චති කියලා කියනවා. ඒ ඇති කරගන්න කෙලෙස් කන්දරාව නිසා හිත පචියති කියලා කියන පැහැෙනවා මේක. ඒ දැකපු දේ මේක ඉතින් දිගටම යනවා ශබ්ද ගන්ධ රස පහස හැම දෙයකම යනවා. ඒ පැහිල්ල නිසා මෙයා නිවනෙන් පුදුමාකාර විදිහට ඈත් වෙනවා කිය. ඉතින් ඒක අපේ ජීවිතවල දැන් වුණත් නැත්තේ නෑ. අපි භාවනා යෝගාවචරය වුණත් මම පැවිද්දෙක් වශයෙන් කතා කරන පැවිද්දෙක් වුණත් යමක් තියා දැකපු ගමන් හරියට මේක රසමසවුලක් නම් ඒ චිත්තක්ෂණයේ එහෙම හිත ආපහු ඊගා චිත්තක්ෂණයට විවෘතනේ අරකෙම ගත එහෙම නැත්නම් අපි කිව්වොත් මේ සක්මණ කෙලවරදී අපි ලස්සන කුරුල්ලෙක් දැක්කා. ලස්සන සමනලෙක් දැක්කා. ලස්සන මලක් දැක්කා. නැත්නම් මොකක් හරි කුරුළු නාදයක් ඇහුණයි කියලා මේ සක්මන් කර කර ගිහිල්ලා හිත මම හිත බේරගෙන ඉන්න ඕනේ කියලා හිතාගෙන ගියත් ඒ කුරුළු සද්ද ඇහුණට පස්සේ අපි හැරිලා ආපහු යනකොට පියවරේ නෙවෙයි හිත තියෙන තාමත් අර දැකපු කුරුළු සද්දේ කුරුළු රූපේ සමනලයාගේ රූපේ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක යෝගාවචරය නම් දැන් දන්නවා මට පොට පැටලිලයි කියලා. මොකද එයා දන්නවනේ මම සතිය වඩන්නයි මේ සක්මණට ගොඩ උනේ. කරණ තියෙන වර්තමාන හිත පවත් ගන්න ඕන. දැන් වර්තමානයේ හිත නැහැ. අනිවාර්යම කෙලෙසක තියෙන්නේ ඒක අර අසුචියක් දැකව බල්ලෙක් ඒක කණ්ඩ හදනවා වගේ කොච්චර ඇදලා ගත්තත් ඌ ඒක තමයි යතින්නේ. ඉතින් මේක මම හිතනවා අපිට ජීවිතේ ඇත්තටම දුරස්ත දෙයක් නෙවෙයි සම්බන්ධ දෙයක්. ඉතින් ඊට පස්සේ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නනවා සතිය බලවත් වෙලාවක එහෙම නැත්නම් සති බලය ක්‍රියාත්මක වෙන වෙලාවක මේ සංසිද්ධියම වුණාම ඒකේනා අත්තරන් කෙලෙස් රැස් කරගන්න නැතුව නිවනට සම්බන්ධ වෙන හැටි ඒක තමයි ඇත්තටම මට මේ ධර්මදේශනාවට සම්බන්ධ කරන්න ඕන වුණේ නසෝ රජ්‍යතු රූපේසි රූපේසු රූපං දිස්වා පතිස්සතු එයා කලින්ම දැනගෙන යනවා මගේ හිත තියාගෙන ඉන්න ඕනේ කාය සම්පස්සයේ කයේ තියෙන සංවේදී බව පොළවෙත් එක්ක හැප්පෙනකොට විඥානයේ පවතින්නේ කාය විඥානයේ වශයෙන් කයේ සංවේදී බවයි මම දැන් සක්මන් කරනකොට යන්නේ. ඉතින් ඒ නිසා රූප දැකීම මගේ සතිය කැඩෙන එකක් බව එයා දැනම දන්නවා. සද්ද ඇහිීම, ගන්ධ රස බැදීම විවෘතයි ඒකට හිත විවෘතයි. නමුත් මගේ අවධානයේ තියෙන්න ඕනේ අපිට තමන පයේදී ඒ පොළවේ උණුසුම සිසිලස කම්පන චංචල ගති කරලු ගති සියුම් ගති බලන එකයි. නැත්නම් රූප දැකීම වෙන්න ඉඩ තියෙනවා සක්පරියන්කේදී වගේ නෙවෙයි වෙන්න ඉඩ තියෙනවා දන්නවා. නමුත් රූපන් දිස්වා පතිශ්‍රතෝ යා හොඳ සිහියක ඉඳගෙන දන්නවා දැන් කාය විඥානයේ කාය කාය ප්‍රසාදයේ තිබුණ විඥාණය දැන් චක්කු ප්‍රසාදයට පැනනයි කියලා. එතකොට මට දැන් සක්මනේ ආය වදින එක නෙවෙයි හිත තියෙන්නේ. හිත දැන් ඇහි චක්කු විඥානේ බවට පත් වුණා කියලා ඒ අර සිද්ධිය සිද්ධ වෙනකොටම ප්‍රමාණෝවි යායේ වෙනස දන්න හැබැයි සන්තෝෂ වෙන්නේ නැහැ. ඒක නෙවෙයි අපේක්ෂා කරන්නේ. ඒක අපේක්ෂා කරන්නේ පයෙම තියාගෙන ඉන්න. නමුත් මේක සිද්ධ වුණා. ඒ නිසා රූපන්තිස්වා පතිස්සතෝ නසෝ රජ්‍යතු රූපේසු යගේ මානසිකත්වයම තියෙන්නේ රූප බලන්න නොවේවා කිය. කකුලෙම අයේම අනිමේ හැරෙන කොටත් මගේ සතිය නොකඩී පවතිත්වා කියන මානසිකත්වයක් තියෙනවා. ඒ තියෙද්දි දැන් හිත රූපන් දිස්වා පතිච්ඡතෝ විරත්ත චිත්තෝ වේදේති. එතකොට යා රූපේ දිහා බලන්නේ ඒකේ අංග ප්‍රත්‍යංග බලන්න ව්‍යංජනන ව්‍යංජන බලන්න නිමිති ගන්න නෙවෙයි. එයා දන්නවා දැන් මේකෙන් මම ගලවගන්නේ කොහොමද කියන අදහසින් බලන්නේ. ඒත් වේදේති ආ විඳිනවා. විරත් හිත්‍යයක් තියෙන මම දැන් අමාරුක වැටිච්ච බව දන්නවා ඒ වේගය වැඩිකම නිසා වින්දනයකුත් ඇවිල්ලා තියෙනවා තංච නාජ්ජෝස තිට්ඨතියේ දැකපු දේ මනාප රූපයක් වුණත් එයා ඒකට ගෙවදින්න හෝ ආඩම්බරයක් කරගන්න හෝ අනේ මම මේක දැක්කා කියන මට්ටමක් එයාගේ නැහැ ඉස්සල එක්කනත් එක වෙනස තියෙන්නේ නාජ්ජෝස තිට්ඨතිය ඒකට බැසගන්නේ නිමග්න වෙන්නේ ඒක මමේ කියාගන්නේ මගේ කරගන්න නැති අදහසක් තියෙන්නේ එතකොට යථාස්ස පස්සතෝ රූපං වේදකෝ ചാපි වේදනා. මේ මනස රූප දැක්කත් දැකපු රූප නිසා වේදනාවක් සේවනය කළත් යාට ඇත්තටම තේරෙනවා මේ රූපේ මනාප රූපයක් කියලා. ඒ නිසා වේදනාවත් හඳුනනවා ඒ වුණාට කීයති නොපචියති ආ කවදාවත් කෙලස් වඩන්න එයා දන්නවා දැන් වෙච්ච සිද්ධිය. ඒක නිසා මේ රූපය අභිරමණය කිරීමක් ඒක දැකීම නම්බුවක් කරගන්න ගතියක් අනේ මට මෙතන තව ටිකක් ඉන්න ඕන කියන ගතියක් නෙවෙයි ළඟ තියෙන්නේ මේ වෙච්ච වැරද්ද පිළිබඳව ප්‍රමාණකරණයක් තියෙනවා මම මේ පයේ කාය විඥානයේ තියෙන්න ඕන විඥාණය ජීවිසගෙන ගිහිල්ලා මේ සක්මණේ ඉන්නේ දැන් චක්කු විඥාණයට පැන්නා චක්කු විඥාණයට පැනපු නිසා රූපයක් ආපాతගත වුණා ඒ රූපේ ප්‍රිය හරි අප්‍රිය හරි වෙන්න පුළුවන් ඒ ටික එයා දන්න ප්‍රිය පරූපයකට හිත පැන්නයි කියලා එවං සෝ චරති සතෝ එයා සතිය වඩන්නේ රූපෙට පැන්නයි කියලා පශ්චාත්තාප වෙන්න නෙවෙයි මනාපමනා පහල වුණා කියන එක නෙවෙයි වෙච්ච සංගතිය දන්නවා පහේ තියාගෙන ඉන්න ඕනේ හිත ඇහැට පැන්න ඇහි රූපේ සම්බන්ධ වුණා මනාපේ පහළ වුණා ඒ සිද්ධි ටික ඔක්කොම බුක් කීපින් වල වගේ හරියට කවුන්ට්ස් තියෙනවා අන්නේ ටික දන්නවනම් ඒවන් ආචිනතෝ දුක්ඛං. එයා ළඟ තව දුක රස් වීමක් වෙන්නේ නැහැ. නිවනෙමයි කියලා කියනවා. මගේ හිත මෙතන තියෙන්න ඕනේ. එයා තෙන්න පැන්න ඒ බව දන්නවා. පැනලා රූපයක් දැක්ක මනාපයක් පහළ වුණා. නමුත් ඒක පිළිබඳව කතන්තර ගොතන්න යන්නේ ඒක පිළිබඳව අභිරමණය කරන්නේ. ආඩම්බර වෙන්න යන්න දන්නේ මෙන්න මගේ කඩප්පුලි හිත මෙච්චර කරගෙන යන්න ගියත් යාපයින්. පැන්නයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. දැක්කයි කියලා සන්තෝෂ වෙන්නෙත් නැහැ. මේක තමයි දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ. ඒක නිසා කවදා හරි ඉස්සලා කෙනාට රූපයක් දකින්න දකින්න වාරයක් පාසා කෙලස් වෙනවා වළක්වන්න බෑ. දෙවෙනි එකන උත්සාහ කරලා කරලා කරලා රූපේට හිත යಾನකොටම දැක්කා සතියට යට වුණා. ඒ නිසා මට මනාපේ පහලච්ච පා දැක්කනම් මෙයා මේ රූපේ නිසා විශාල ඥානයක් ලැබෙනවා. කුසලතාවයක් ලබනවා අපේ පැත්තෙන් කියනවා නම් පිනක් ලබනවා ඉස්සර මනස ඒකාන්තයෙන්ම දුකක් ලබනවා ඒකාන්තයෙන්ම අකුසලයක් ලබනවා ඒකාන්තයෙන්ම බාල්දු ගතියක් ලබනවා නීච ගතියක් ලබනවා පහත් ගතියක් ලබනවා දාස ගතියක් ලබනවා දෙවෙනි එකන දන්නවා ඒ වෙනස ඇති වෙනකොටම අල්ලගන්න පුළුවන් නම් ඒ වෙනස නිසා මට ඇතිවෙච්ච මනාපමනාප දෙක අල්ලගන්න පුළුවන් නම් මගේ හිතේ මේ කටයුත්ත යද්දිම මගේම එක පැත්තින් හොරකම් කරද්දී අනිත් පැත්තෙන් CID ඔෆිසර් කෙනෙක් ඉන්නා වගේ යන්නකොටම හොරකම අහුවෙනවා. මෙන්න මේ දැන ගැනීම තමයි සරුවචනාංශේ අගය කරන්නේ යෝගාවචරයක් විසින් කරලා කරලා කරලා කරලා වැරද්ද වෙනකොටම වැරද්ද වැඩි පැල් හැත් පැඳි පැති යන්න දෙන්නේ නැතුව සිදු වෙනකොටම දකින්නකොට ඒ යෝගාවචරයට විශාල ධර්ම ඥානයක් ලැබෙනවා ලොකු පිම්මක් ලැබෙනවා මේක නැතුව රූප නොබල ඉඳිල්ලෙන් නිවන් ලබන්න බෑ ඒකයි ඒකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේ විදියට රූපයක් දකින්නම කෙලෙස් ඇති වෙන හැටි මුල ඉඳලාම අල්ලගන්නේ නැතුව ඇස් දෙකට බැම්මක් බැඳලා තියලා හෝ අන්ධකාරයකට වෙලා ඉඳලා හෝ රූප නොබලා සිටීමෙන් නිවන් ලබන්න බෑ. මේක අනිවාර්යයෙන් මේක වෙන්න ඕනේ මේකට ඉස්සලා කියන වැරද්දක් කියලා පස්සේ කියන කුසලතාවයක් කියලා. ඉස්සලා ඉස්සලා මේ හිත පයින්නකොට හිතෙන්නේ චි මේ මගේ හිත තාමත් පනිනවනේ. මම කිව්වට අහන්නේ නැහනේ කියලා ඒ යෝගාවචරය හිතන්නේ අත්තරද්දක් කියලා. ඔව් කවදා හරි මේ පයේ අත්දැකීම මහා ඒකාකාරී හරි කම්මැලි නීරසයි ඒක එපා වෙලා තියෙන්නේ. එතකොට පේන කුරුල්ල රූපවත් වෙන්නම ඕනේ නෑ මෙතනින් පණින්න ඕන කම නිසා පයින් කුරුල්ල දකින්නකොටම හිත අවස්ථාවක් ගන්න හැටි. ඒ හිත අවස්ථාවක් ගත්තට ඒක මෙහි පොලිස් ඔෆිසර් කෙනෙක් ඉන්නා වගේ CID කාර්යයක් කෙනෙක්ගේ Tamandම පේන හැටි දැකපට පස්සේ පේනවා මේ හිත හැම වෙලාවෙම ස්වභාවයෙන්ම සුඛ හොයාගෙන දුවන්නේ නාශලනෝ කඩාගෙන. තව කොච්චර නාශලනදවත් කඩාගෙන යනවා. මේකට පශ්චාත්තාප වෙන්න එපා. මේක හේතුඵල ධර්මික ප්‍රතිඵලයක්. අඩු අද ඔබ දැක්කා. නොදැක සිටීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. දැකලා කෙලස් මෝරන්න ඉස්සල්ලා මේ සංසිද්ධිය දැක ගන්න පුළුවන් නම් අනිත් දවසෙත් එයා හිතෙන්ට යනකොට රූප දැක්කයි කියලා පශ්චාත්තාප වෙන්නේ එයා දන්නවා මේ දෙකම පයෙන් එන පය පොළව තැබීමේ එන සක්මනේ අත්දැකීමත් ඇහි රූපේ බලනකොට එන චක්කු විඤ්ඤාණය අත්දැකීමත් මේ දෙකේදී අපි කොච්චරක් පයේ දෙන අත්දැකීම ඒකාකාරී වෙලා නීරස වෙලා කම්මැලි වෙලාද කිව්වොත් එන ඕන දෙයකට මේ පැත්තෙන් පයි. මෙන්න මේ ගතිය මගේ දුර්ලකමක් නෙවෙයි මානව මනසේ දුර්ලකමක්. මේක මම දැක්කා. මීට පස්සේ ආයෙත් හිත පණී. නමුත් යෝගාවචරයට ඒ දේ පිළිබඳව ඇතිවෙන මේ ඥාණය දෙසරයක් වෙන්න ඕනේ. එක සැරයයි වෙන්න ඕනේ වෙච්ච ගමන්ම තේරුම් අරගන්නවා මේක මෙතෙක් කල් අපි හිතලවත් තිබුණ නැති පැත්තක්. අපි හිතුවේ රූප නොබල ඉන්න ඕනේ කියලා. දැන් සදාචාරවාදීන් කියලා කියන්නේ කාන්තා රූප මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට ගන්න එපා. ඒක අසභ්‍යයි. ඒක ඒක කාන්තාවන තරම් ලැජ්ජාවක් කියලා ඒගොල්ලෝ විශාල පෝස්ටර් ගන්නවා. ඉතින් මේ බුදුහාමර කියන්නේ රූපේ දැක්කට ප්‍රශ්නයක් නැහැ. වේදනාවක් පහළ වුණාට ප්‍රශ්නකුත් නැහැ. ඔබ ඒක මේ කරගෙන ගිය වෙන වැඩක් ඔන්න බලපන් හිට කාල කඩාන ගිය හරකෙක් වාගේ. නාය කඩාන ගිය නාසන කඩාන ගිය මීහරකෙක් වාගේ. මේක ඇදගෙන යනවා. ඒ යනකොට සාරත්ත හිත හෝ විරත්ත චිත්ත රූපේ නෙවෙයි තියෙන්නේ ඔබ ළඟයි තියෙන්නේ. ඔබ සාරත්ත රීතිය හිටියානම් ඔබ අහුවෙනවා. විරත්ත චිත්තේ හිටියානම් ඒක සූදානම් ශරීරයක්. සූදානම් ශරීරය කියලා දන්න ඒත් පයින්නවා. නමුත් අහුවෙනවා. අඩු ගානේ ඒකට එයා දන්නවා මගේ සාරත්ත හිතේ වැරද්දක් මිසක්කා පහළ තියෙන රූපේ වැරද්දක් නැහැ කියලා. එහෙම නැත්නම් කට්ටිය හිතන්නේ ඔක්කොම කාන්තාවට දිග ඇඳුම් අඳින්න වෙයි. ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔක්කොම කාන්තාව වෙනස් කරන්න වෙයි. එහෙනම් පිරිමින්ට සංග්ලාස් දාන්න කියාවි. নানা ප්‍රකාර අද ලෝකේ ඉන්න සදාචාරවාදීන්ගේ කුණුහරුප කතා දිහා බලනකොට මේ මිනිස්සුયો දන්නේ නැති ශේෂ්ඨයක නෙමෙයි නටන්නේ. බුදුජානනාතේ විස්තර කරලා තියෙන ක්‍රම දෙක තුනක් තියෙනවා. පටන් අර ගන්නකොට උඟාකාම නිශ්චිත තැන්වල ඉඳලා මේ භාවනාව කරන්න බෑ. නමුත් භාවනා හරියට කෙරුවට පස්සේ එයා කාම නිශ්චිත තැනට ගියත් වෙන කෙනෙක් නම් කියනවා ධම්මස භාවනා කරන එකේ මොකටද ඔය කාම නිශ්චිත තැන් වලට යන්නේ කියලා චෝදනා කරන බුදුජානහන්සේ එහෙම නෙවෙයි කියන්නේ ඔබ යන්නම ඕන. ඉහළ බලපන් බලනකොට ඒ අටවලා තියෙන මාර උගුල පේනවා. පේනකොටම Taman කල්පනා කරන්නේ අනේ මම ලෑස්තිලා ගිය නිසා බේරුණා නැත්තම් ඉවරයි. ඉතින් නාගසමාල ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ පින්දපාත යද්දී නාටිකාංගනාවක් බීලා සංගීත භාණ්ඩ වාදනය කරමින් නගරයේමද නටන එකක් බලලා. ඒක සාමාන්‍ය කියන බික්ෂොප් බැලිය යුතු දෙයක් නෙවෙයි කියලා ඒ විෂභාග රූපයක්. කාන්තාව අධ්‍යා බලන්න හොඳ නැහැ. ඒක නම් තේසාසේ දකින්නකොටම හිතුනේ යකෝ මේ ගෑණි මේ නටන නැටිල්ලෙන් කී දාහක පායට යනවා. මුන්න තරම් මාර උගලත් අටවලා තියෙන කියලා බැලුවේ සාරත්ත හිතෙන් නෙවෙයි. මමත් සූදානම් නැතුව හිටියනම් මම මේකට අහු වෙනවා කියනකොට මේකට ඇතිවෙච්ච ඒ හැඟුම ඒ ස්වාමීන් වහන්සේට කෙලින්ම භාවනාවයි මේ සක්මන් කර කර පින්නපාත යන හාමුදුරුවෝ විපස්සනාකට වැටෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඒකට ඕන තරම් තියෙනවා මේ රාගයෙන් රත් වෙන්න අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ සරුවචනාංශිකේ ඉගැන්නිල්ල මුලින් පටන් ගන්නකොට මම මේ සදාචාරයට විරුද්ධව මත ප්‍රකාශ කරන්න හදනවා කියන එක නෙවෙයි මම කියන්නේ. සදාචාරයක් අරගෙන යන්න. ඊට පස්සේ සමාධියත් අරගන්න. අරගෙන ගියත් මේක සිද්ධ වෙනවා. පයේ තියෙන හිත හැට පයින්. පයේ තියෙන හිත කණ්ඩ පයින්. පයේ තියෙන හිත අනිත් තැන් වලට පයින්. ඒක වළක්වන්න බෑ. ඒ කියන්නේ අපි තාම ඒකට තරම් පුහුණුව නැහැ. ඒක අවශ්‍යත් නැහැ මේ පුරුක කඩන්න. ගියාට පස්සේ දන්නවනම් මම මේ රූපයකුයි දැක්කේ මනාපිකුයි පහලකුනේ මම මහිත තියන්න නම් තියලා තියෙන මූල කර්මස්ථානේ පයේ දැන් මේ දේ දන්නවනම් නොදැන ගිය කෙනාට වඩා දැනගෙන ගිය කෙනාට නැවත পায়ට හිත ගන්න තියෙන අවස්ථාව වැඩි. ඒව න්‍යාය ධර්ම. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට මේ දායාද කරලා දෙන්න හදන්නේ. රූප නොබල සිටීමක්වත් රූප බලලා මනාපමනාව පහළ නොවන තැනකට බුදුරජාණන් අපිට වරයක් දෙන්නෙත් නැහැ. ආශිර්වාද කරන්නෙත් නැහැ. උන්වහන්සේ සඳහන් කළා කියනවා ඔබ දැනගෙන ගියොත් දැනගෙන ගියාට පස්සේ රූපයකට හිත ගියත් පයේ ඉඳලා ගියත් ඒකක් දන්නවනම් දැකපු දේත් මනාපමනාව පහළ වුණත් ඒකක් දන්නවනම් ඔබට නැවත අර නීරස වුණත් ඒකාකාරී වුණත් නැවත পায়ට සක්මනට ගන්න තියෙන ඊට වැඩි ඒක තමයි අපිට තියෙන අරසාව. මෙවැනි සංසිද්ධියක් නොවුනනම් අර පයේ ඒකාකාරී දේ දැකලා දැකලා දැකලා හිතේ මොකද්දෝ ද්වේෂයක් ගොඩනැගිලා තිබිලා තියෙනවා. මේ මල හොන්තු එතන මෙහා පැත්ත මෙහා පැත්ත යනවා මොකද්ද මේක ඇති භාවනාව කියලා ඒ කරන භාවනාවට ද්වේෂ කර ඉන්නකොට පේන ඕනේ හොල්මනක් රසන්න පේනවා. භාවනා පරියන්කේ ඉන්නකොටත් අපි අරමුණේ මූල කර්මස්ථානේ ඉන්නකොට අපිට මේ බාහිර ශබ්ද ගොඩාක් බාධා වෙන්නේ මේ ආනාපානට ඒ තරම් එපා වෙලා හිත. ඒ තරම් කම්මැලි වෙලා ඒක නිසා අර නිකන් ඉන්න මම අහලා ගියත් ඇති කියලා කොහෙන් හරි එනකට හිත දානවා. ඒකල කේ කැහව මිනිහට බයි. ඊවසේ කැස නිසා තමයි මට භාවනා කරන්නේ. අයියෙන් දොර වහපු නිසා තමයි භාවනා කරන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා මේ මනස ඇතුළ දිගටම ද්වේෂයක් නැගිලා තියෙනවා. ඒ වුණත් ඒ යෝගාවචරගේ යුතුයකම මොකද්ද? කැසා. දොරක් රද්දයක් ඇහුණා. ඊට පස්සේ යාට පුළුවන් නම් ආපහු අර මූල කර්මස්ථානෙම යන්න. වම දක්ව මේ ආස්වාද ප්‍රසවාස කියනකොට ගියාට පස්සේ දැක ගන්න පුළුවන් වුණොත් මේ දෙකෙන් නිවනට යන මාර්ගය කෙලෙස් අඩු කරන මාර්ගයේ නිරසයි. ඒකාකාරී. හිත ඒකට කැමති නෑ. ඒ වෙනුවට පිට යනවා. පිට ගියාට ප්‍රශ්නයක් නෙවෙයි අර පිට දෙයට දෝෂාරෝපණය කරන එකෙන් තමයි මෙතන සදාචාරයත් කැඩෙන්නේ, තර්කයත් කැඩෙන්නේ, භාවනාවත් කැඩෙන්නේ, විපස්සනාවත් කැඩෙන්නේ. බාහිර දෙයට අපි දෝෂාරෝපණය කරන්නේ. දෝෂාරෝපණය කරන්නට ඔද්දල් හිතක් තිබීම එහෙම නැත්නම් සාරත්ත හිතක් තිබීම ඒක තමන්ගේ දෝෂේ බව දන්නේ. ඒ වගේම තව ලස්සන පැත්තක් මේකේ මේ ඉදිරිපත් කරගත්ත කාරණේ පෙන්ලා දෙන්න පුළුවන්. අපි රාග රක්ත රූපයක් ඇහැට ගහිච්ච වෙලාවේ බලමු. ඒ වෙලාවේදී උපදේශ නැති එකන හිතන්නේ රූපේ රාග රක්ත නිසා මම ඒ රූපෙට ඇදිලා ගියා. ඒක නිසා ඒ ඒ රූපේ විනාශ කරන්න ඕනේ. ඒක සදාචාර විරෝධයි කියලා. ඕක තමයි කැකිල රජුරන්ගේ තීන්දුව උනේ ඔතන. නමුත් ਸਰවඥාන්සේ පෙන්වන්න හදන්නේ ඒ රූපය වර්ණ රූපයක් කියලා මේකට කියන්නේ. වර්ණ సంతානයක් කියලා. ඒක පිට ඉඳලා ඇහි දෘෂ්ටි ප්‍රතාණය දක්වා ඇතුළට එන එකක්. ඒ රූප රූප තරංග මේ රූප වේග ආලෝක තරංග පිටේ ඉඳලා ඇතුළට වෙන එක. නමුත් ඒකට සාරත්‍ය කියන එක ඇතුළේ ඉඳලා පිටතට යන එක. ඒ සාරත්කම මේ අපි ගත්තොත් පුරුෂයෙකුට ස්ත්‍රියාව ප්‍රිය වෙනවා. ස්ත්‍රියාවට ස්ත්‍රියාවක් ඒ වගේ ප්‍රිය නොවෙන්න පුළුවන්. ඒ වගේම පුරුෂයෙකුට පුරුෂයෙක් ප්‍රිය වෙන්නේ නැහැ. ස්ත්‍රියට පුරුෂයෙක් ප්‍රිය වෙනවා. ඒ නිසා සාරත්කම තියෙන්නේ Taman ළඟ. එකම දේ පෙන්නුවාට ඒක නිසා අපිට මේ ඇතුලෙන් පිටතට යන එකයි පිටින් ඇතුලට යන එකයි දෙක තේරුම් ගන්න බැරිකම නිසා ඒ දෙකේ පටලැවීම නිසා අපි හිතනවා රූපයේම සාරත්කම තියෙනවා කියලා. රූපේ කෙලස් තියෙනවා රූපේ රාගය තියෙනවායි කියලා ඊට පස්සේ අපි රූපෙට ගල් ගන්නවා. ඒක හරියට කියනවනම් ආශ්වාස ප්‍රශ්වාස කරනකොට පිට තියෙන හොලව ඇතුළට එන හැටි ඇතුළේ තියෙන හුස්ම එළියට යන හැටි දෙක වෙන් කරගන්න බැරි නම් ඒ මනසට ආනපාන ඉච්චර දක්ෂකම නැහැ නේ. ඒ නිසා එයා දැනගන්න ඕනේ පිට තියෙන හුස්ම ඇතුළට එනවා ආශ්වාසේ. දැන් මේ පිට ඇතුළේ තියෙන පිස්සු පිටත යනවා මේ ප්‍රශ්වාසය කියලා. ඒ වගේම රූප තරංග ඒ කියන්නේ ආලෝක තරංග පිටේ ඉඳලා ඇතුළට එන එකත් ඒ ඇතිවන එනකොටම ඒකට අපි දෙන අගේ ආඩම්බරේ. ඒකට දෙන සාරත්කම හෝ තරහව හෝ මධ්‍යස්ථ හැඟීම තමන්ගේ ඇතුලෙන් පිටතට යන එකක් බව දන්නේ නැත්නම් ආයේ දෙකම බාහිර රූපෙට හේතු කරලා තමන් සුද්ධවන්තේ බවත් මෙන්න මේ පරටි තමයි මේ තේරම කෙරුවේ කියලා අර අල්ලපු ගෙදර ගෑනට බයින් එකයි තමයි කාරණා වෙලා තියෙන්නේ. ඉතින් ඕකනේ කැපිල රජුගේ තීන්දුව. අපි කරන උදේ ඉඳලා හැන්දෑ වෙනකම් කරන වැඩවල බලන්න කොයි වෙලාවේද අපි විපස්සනා ඥානයකට මේක හේතු කරගෙන අපි උඟාක් වෙලාවට කරන්නේ. ඒ රූපේට දොස් කියනවා. ඒක තිබිය යුතු තැන නෙවෙයි තිබ්බේ. ඒක අරසා කළ තිබුණේ නැහැ. ආදි වශයෙන් අර Tamange යොදල්කම දැක ගන්න බැරි නිසා ඒ රූපේට දොස් කියන ගැටියක් තියෙනවා. මේක ඇත්ත. මේක තමයි සදාචාර ලෝකේ හැටි. මේක තමයි සමාධියක් නැති ලෝකේ හැටි. ඒක නෙවෙයි විපස්සනා යෝගාවචිත විශේෂ පලිහක් හම්බ වෙනවා. විශේෂ ආරක්ෂාවක් හම්බ වෙනවා. ඔබ අහු වුණා නම් ඒ රූපෙට රූපෙ තිබිලා නැහැ කෙලස්. ඔබ තමයි කෙලස්වක් කරලා දෙන්නේ. ඒ නිසා ඔබ කවදා හරි දන්නවනම් ඒ වැක්කිරිල්ල නැත්තම් නිවන වැක්කිරුවොත් අපායි. ඒක නිසා තමයි ළඟ තියෙන සාරත්තකම රැක ගන්න පුළුවන් නම් ඒක නිසා කියනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ. තිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දං. මිනිස්සයා තමන්ගේ සංකල්ප ටිකටයි ආදරය කරන්නේ. තරණහ කරන්නේ. එයාගේ තමන්ගේ රුචි අරුචිකන් ටිකටයි. පෞරුෂත්වයටයි. තමන්ගේ ඇබ්බැහි ටිකටයි. නතේ කාමා යානි චිත්තානි ලෝකේ තියෙන විචිත්තත්වේ නෙවෙයි කාමයේ කියන්නේ කියලා බුදුරජාණන්සේ කියනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඒක නිසා තිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ ලෝකේ තියෙන විචිත්‍රත්වය ලෝකේ තිබිච්චාවයි ඔබේ මේ සංකප්ප රාගයට එහෙම නැත්නම් මේ මේ රුචි අරුචිකන් ටික පොඩ්ඩක් පරිසම් කරගන්න කියලා කියනවා පරිසම් කරන්නේ අර මේ විනයනය කරගන්න හික්මව ගන්න කියලා අපි එහෙම නෙවෙයි කරන්නේ මගේ විනයනය කරන්න මට බෑ මට හිත හදන්න බෑ ඒ නිසා මම ලෝකේ හුණු ගන්න හදනවා ලෝකේ පේසුදු කරන්න හදනවා ඉතින් එහෙම එකක් තමයි බුද්ධ ආගමෙත් උගන්වන්නේ නමුත් බුද්ධ ධර්මයේ ඒක උගන්වන්නේ නැහැ. ඒක බුද්ධ බුද්ධ ධර්මයේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ඒක තමයි ලෝක සම්මුතිය සම්මුති සත්‍ය ඕක තමයි තියෙනවා පරමාර්ථ වශයෙන් තියෙන්නේ බලන කෙනාගේ හිත අනාගසමාල හාමුදුරු වගේ නම් පේන්නේ බාරමැදට වල තියෙන මර උගුලක්. එහෙම නැති දන්නේ නැති කෙනෙක් නම් රාගනිශ්චිත දෙයක්. අන්න ඒක හදාගන්න එක තමයි ධීර පුද්ගලයේ වැඩේ. Tamange මේ දෙයක් දකින්නට කුප්පණ ගතිය, අවිශ්වන ගතිය වර තමයි කෙලස් කියන්නේ. ඒ කෙලෙසිය හදාගන්න නැතුව අපි බාහිර ලෝකේ හදන්න යන එක තමයි ආගමේ කරන්නේ. බුද්ධ ආගමෙත් එකයි, ගොයි ආගමෙත් කරන්නේ එකයි. ඒක සුචරිතවාදයක පිටලා තියෙන එකක්. ඉතින් මම නැවතත් කියනවා මේ සුචරිතවාදය බුදුරජාණන්සේ අගය කරලා තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි සුචරිතවාදේ පිළි අරන් තියෙනවා. අපි ඒ නිසා මේ වගේ විවේක තැනකට එනවා. විවේක තැනට ඇවිල්ලා අපි සීලක පිළිලා සමාධිමත් වෙලා ඒ වුණත් මෙහි තියෙන මලක් වුණත් මෙහි තියෙන කුරුල්ලෙක් වුණත් අපේ හිත පිටේ වන්න පුළුවන්. නමුත් ඒක පිටපොට අරගත්තොත් කෙලේශයක් වෙනවා. හරියට දැනගත්තොත් ඥානයක් වෙනවා. ඒක නිසා කියනවා මේ වේදනාපච්චය තණ්හා වෙන එක තමයි ඇබ්බැහිය මේ වේදනාපච්චය පඤ්ඤා කරගන්න එක්කන නිවන් දකින්න මේ වේදනාවකින් අපි නතු කරගන්න හැටි වේදනාපච්චය තණ්හා අසත්‍යමත් පුද්ගලයා අනිවාර්යයෙන් මේ ට්‍රක් එකේ තමයි දුවන්නේ ඥානවන්තයා වේදනාව පහළ වෙනකොටම මේ වේදනාව පහළ වීමේදී පිටින් එන යමකුත් අවශ්‍යයි ඇතුලෙන් වක් කරන දේකුත් අවශ්‍යයි. මේ දෙක අනුව තමයි මනාපමනාප පහළ වෙන්නේ කියලා ඒ සංසිද්ධිය පිළිබඳව ඥානය පහළ කරගත්තොත් මට කියන්න හිතෙනවා ඒක එක සැරයක් ජීවිතේට ඕන කරන්නේ කියලා. එක සැරයක් කරුවට පස්සේ ඒක නැවත නැවතත් ඒක නාර තේරෙන්න පටන් අර ගන්නවා අපි අර කැලේ කැලේ කැලේ ඉන්න මීමට මුවාට තරයෙන් ගෙදර තියෙන මුවාමට තලනවා වගේ අපි මේ බාහිර ලෝකේ දේවල් වලට හික්මවන්න හැදුවට හික්ම යුත්තේ ඇතුලේ තියෙන. ඉතින් ඒක වේදනා චෛතසිකය ගැන බලනකොට හරිම විචිත්‍රයි. ඒක නිසා ඔය ගුරුමේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ ඉන්දි ඉස්සලා තියෙන මොහොගුප් භාවනා ක්‍රමය. ඒ භාවනා ක්‍රමේ ගොඩාක් කරලා තියෙන පටිච්චසමුපාදේ. ඒ මොහොගුප් සයඩෝගේ කියමනක් තමයි වේදනා පත්‍ය තණ්හා වෙනවනම් අසේ අශික්ෂිත මනසක්. අපේ භාවනා ක්‍රමයේ උගන්වන්නේ වේදනා පත්‍ය පඤ්ඤා. තණ්හා වෙන තැන තණ්හා වෙන්නේ කොහොමද? දන්නවා පිටින් එන එකක් නෙවෙයි නදමනු මනසකින් සාරත් හිතකින් සංකප්ප රාගයකින් එන එකක්. ඒ නිසා මේ සංකල්ප රාගයේ තියෙන බව දැනගන්නම් පිටින් කුප්පණ දෙයක් තියෙන්න ඕනේ. ඒ කුප්පණ දෙය කිපෙන්න ඕනේ. තිබුණාට පස්සේ රාගේ එන්න ඕනේ. මේ සංසිද්ධිය වෙද්දිම අස්පනාවිට දැක්කොත් එක සැරයයි වෙන්නේ. ඊට පස්සේ ඒක නා දිගටම ඒක සාධනය කර ගැනීම සඳහා කටයුතු කරනවා වරදිනවා. කොච්චර වැරදුනත් අර දැකපු එකෙන් එන්න එන්න එන්න පන්නරේ ලබන්න පටන් අර ගන්නවා. ඒක නිසා සර්වඥාහසිකේ ක්‍රමය අපි කොයි තැනක හිටියත්, රාග නිශ්චිත තැනක හිටියත්, ශාන්ත දායක තැනක, අරණ්‍යක සීනාසනක හිටියත් ප්‍රශ්නේ බාහිරයට දැම්මොත් මේ ਸਰවඥ දේශනාව වටලවා ගන්න වෙනවා. ඒ නිසා රාගය ඇති වෙන තැනම නිවනට දොරක් තියෙනවා. වේදනාව ඇති වෙන තැනම රාගය ඇති වෙනවා නම් අසතිය වේදන ඇති වෙන තැනම රාගය ඇති වෙන්න පුළුවන් කියන ලෑස්තිය සූදානම් ශරීරය අප්‍රමාදයට වඩන. ඒක නිසා මේ වේදනා පිළිබඳව යම් කිසි දුක්ඛ සම්භෝති සබ්බං වේදනා පච්චය කියලා ඊගාව පියවරේදී හරෝචනස පෙන්වන්නේ යම් කිසි දුක්ඛ සම්භෝති සබ්බන්තං වේදන තණ්හා පච්චයති. මේ ඇතිවෙච්ච සංසිද්ධියෙන් පස්සේ ඒ Taman මේ ඇති කරගත්ත සංකල්පනිසයි මේ සන්නාව ඇති උනේ කියලා දන්නේ නැතුව ඒ තණ්හාව අල්ලාගත්තොත් නැත්නම් මට වැරදුණයි කියලා ඇල්ලුවත් මට හරියයි කියලා ඇල්ලුවත් මේ තණ්හාව ඊට පස්සේ අපි සාමාන්‍ය දන්න විදිහට සංසාරය ඇති කරන ප්‍රධානම පරිධිකාරය විදිහට සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මේ ප්‍රධානම වැඩිකාරය වුණාට තව වැඩිකාරය ගොඩාක් ඉන්නවා දුක් අපි චතුරාර්ය සත්‍ය විස්තර කරනකොට දුක්ඛ සත්‍යයට එකම හේතුවයි පෙන්වන්නේ තණ්හාව. නමුත් අපිට පේනවා වේදනාව ඉතිසල අපි කතා කරපු පස්ස උපදී අවිද්‍යාව චතුරාසත්‍ය පිළ නොදැනීම මේ ඔක්කොම තණ්හාවට පිටපස්සේ ඉඳගෙන වැරදි විදියට උදව් කරන නිසා තණ්හාව නායකත්වයක් අරගත්තට තණ්හාව කියන ඒක හේතුක කාරණාවකින් නෙවෙයි දුක හටගන්නේ රාශියක් නිසා. ඒ නිසා අපිට යම් වෙලාවක දිත්තේ දිට්ට මත්තන් කියන විදියට රූපයක් දැකලා දකින්නකොටම ඒක මත ඇතිවෙච්ච කතා ගෙතීම ප්‍රපංචකෙන් නැත කර ගන්න බැරි වුණා නම් අපි ඊගාට වැටෙන්නේ ඊගාව පුරුකට තණ්හාවට වැටෙනවා. නමුත් <clears throat> අභිධර්ම පාඩම් වල එහෙම නැත්නම් අට කතා වල එහෙම නැත්නම් මේක විස්තර කරනකොට කියනවා අපි ලෝකේ ගොඩක් දුක් කරගන්නේ තණ්හාව නිසා නෙවෙයි ද්වේෂය නිසා. අපේ මුළු දවසේම ගත වෙන්නේ ද්වේෂයෙන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි වර්තමාන මොහොතට හරි කැමැති මම දැන් මෙතන ඉන්ඩෝනේ කියන එකට අඩු ගන්න මේ වගේ පිරිසක් ගත්තාම ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන් අනික කටි දන්නේ තියෙන්න පුළුවන්. නමුත් වර්තමාන මොහොතේ කොච්චර ද්වේෂ කරනවද කියනවනම් අපි සියල්ලම නාලා කාලා බීලා ඇඳගෙන ඒකටම වාඩිලා හිටියත් කොච්චර අමාරුද වර්තමාන මොහොතේ තියන්නේ. ඒ තරමරු සංසාරෙම කරලා තියෙන අපි වර්තමාන මොහොතේ ද්වේෂ කරලා. ඒ නිසා සංසාරේ වැටලා තියෙන තණ්හාව නිසා නෙවෙයි තණ්හාව ඇත්තට බලනකොට ව්‍යංගයෙන් උදව් කරලා තියෙන්නේ තන්නේ ද්වේෂයක් තිබිලා තියෙන්නේ. දැනට වුණත් සිල් අරගෙන සිල්ලොතන් මැද ඉඳගෙන සුදු ඇඳගෙන මේ වගේ තැනක හිටියත් අනේ පුතේ ඔබ මෙන්න මේකම හිටපන් කියලා තන්න කිව්වත් වර්තමානයේ ඉඳ කියලා කොච්චර පිටපයින්වද. තීම ලෑස්තියක් නැති හිතක් කොච්චරක් වර්තමානයේ පයින්වද කියලා කියන්නේ අපි වර්තමාන මොහොතේ කරන ද්වේෂය. එනිසා පොඩි පුංචි සමීකරණයක් අපිට දෙන්න පුළුවන් මේ ලෝකායත વિશે තියෙන සියලු දැනුම වර්තමාන මොහොතට ද්වේෂ කිරීම නිසා හටගත් දැනුම. එනිසා ලෝකයේ තියෙන තාක් දැනුම ද්වේෂයෙන් පටන් ගන්න තියෙනවා. යම් කිසි කෙනෙක් වර්තමානයේ ඉන්නවා නම් දැනුමක් අවශ්‍යත් නැහැ. වර්තමාන මොහොත පිරිච්ච දෙයක්. නමුත් ඒකට ද්වේෂ කරන නිසා මේක තව ටිකක් දියුණු කරගන්න, ලොකු කරගන්න ඉතින් පරිේශන කරනවා. ඔය ආයම් කරනවා. ඒ නිසා ලෝක વિશે තියෙන ඔක්කොම දැනුම සරුවචනාංශි කියලා තියෙනවා ලෝක වර්ධනයේට හේතු වෙනවා ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ මේ ලෝක වර්ධනය සිද්ධ වෙන්නේ සුසාන භූමි වැඩෙන එක විතරයි කියන ලෝකේ දැනුම ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂයක් මත ඉතින් ඒ නිසා අපි වැඩියෙන් දැනුම තියනවා කියලා කියන්නේ අපි ගොඩක් කල වර්තමාන මොහොතෙන් පිට ගිහිල්ලා මේ පරණ පුස්කාච්ච දැනුමට තන දීලා කටයුතු කරන එක ඒ නිසා හොඳට සලකලා බැලුවොත් අපි සංසාරේ බැඳිලා ඉන්නේ රාගෙටත් වැඩිය ද්වේෂේ. අපි හොඳට නාලා කාලා වෙලා සැපතේ ඉන්නවා. මේක හොඳට අතපය දිග ගන්න සැපතේ වාඩි වෙලා හිටපයි තුක සැපක් නෑ හිටපන් කියලා දෙන්න බලන්න කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. බුදුම පැති වලින් ද්වේෂය ඇති කරගෙන මේක නැගිටලා යන්නකම් හදිසි තත්මිටි කොනෝ කොයි වෙලාවෙ යන්නද ඉතින් ඒකට අහල පහල ඔක්කොමත් ලෑස්ති ඒ මොකද්ද වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය අපි හොඳට නාලා පිරිසුදු වෙලා ඇවිල්ලා සමසේ සහැල්ලුව වාඩි වෙලා ඒක කියලා කියනවා ඉතින් උඹ දැන් සනීපෙන්නේ ඉන්නේ වාඩිලා හිටපන්කෝ මේ මේ මේ සහැල්ලුවට හිත දාගෙන හිටපන්කෝ මම සර්වචනසේ පෙන්වන්නේ තණ්හාව එතකොට මේ මොකද්ද මේ තණ්හාව සහ ද්වේෂය අතර තියෙන සම්බන්ධතාවය ඒක පෙන්වන්නේ සර්වචනසේ භව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තණ්හාවේ පැතිකඩ තුනක් පෙන්වනවා ඒක ඒක හරිම අමාරුයි මේ මේ තණ්හාව ඇතුලේ ද්වේෂය හංගලා පෙන්වන්න හැටි දකින්න. අපි කාම තණ්හාව කියලා කියන එක පොඩ්ඩක් මේ අවස්ථාවට ඉදු කරගත්තොත් අපේ ඉඳුරන් පිනවීම කාම තණ්හාව කියනවා. මගේ ඉඳුරන් පිනවීම. ආමිෂයෙන් ඇහැට රූප පෙන්වනවා, කනට ශබ්ද අසනවා ආදි වශයෙන් මම මගේ ඉඳුරන් පිනවීම කාම තණ්හාව කියලා කියනවා. ඒකට නැත්නම් ආමිෂ සුඛය කියලා කියනවා. ඒකේ ඉඳුරංගෙන් එහාට ගිය එකක් නෙවෙයි. නමුත් භව තණ්හාව කියලා කියන්නේ මගේ කරිසරක් නෙවෙයි අපේ කට්ටිය ඔක්කොටමත් මේක දෙන්න. අපේ පවුලේ අයට දෙන්න ඕනේ, ඉස්සරහට තියෙන්නත් ඕනේ, පස්සට තියෙන්නත් ඕනේ, මම යන යන තැන තියෙන්නත් ඕනේ කියලා අර වර්තමාන මොහොතෙත් ඇත්තටම අපිට කාම තණ්හාව සංතර්පණය කරගත්ත කෙනෙක් ලෝකේ නැහැ. ඒක හැමදාම තෘප්ති අතෘප්ති කර දෙයක්, ඌන දෙයක්. නමුත් අපි යම් ප්‍රමාණයකට ඒ විශාල කර්මාන්තේ නැතුනොත් තමන් ටික වේලාවකට විවේකයෙන් ඉන්න එක හිත සතුටුනක් දැනනවා කරත හැකි. නමුත් එමේ ඉන්නකොට එක පාට අපිට හිතෙනවා නේ මම නම් කාලා පීලා ඉන්නවා නිකන් මගේ නෑදෑයා. මගේ කිට්ටුවන්තයා මට උදව් කරපු කෙනා ඒ ගැන කල්පනා කරන්න හිත ඉබේම පිටපයින්. ඒ නිසා දැන් මෙතන නම් හරි. දැන් ගෙදර ගියාට පස්සේ මේක හම් වෙයි. යන තැන එක තියෙයි. මෙතන හොඳයි. හෙට මේ විදිහට අර යම් වෙලාවක යම් ප්‍රමාණයක සන්තුෂ්ටියක් ලැබුවත් ඒක හැම වෙලාවෙම ඒක ඒ වෙලාවෙ විඳිනවට වැඩිය අපි අනික් අයට දීම සඳහා ගත කරන එකේ සදාචාරයක් ඒක සාමාන්‍යයෙන් කියන්නේ හිතසුව ගතියක්. එහෙම නැත්නම් මේ හදා බෙදාගෙන කෑමක් කියලා තමයි කියන්නේ. ඒක ਸਰවචන්සේකර තියලා තියෙන භව තණ්හාව කියලා. මේ වර්තමානයේ ඉඳුරම් පිනවීමෙන් ගන්න සැපත හරහා මට මෙහෙමනම් මගේ කිට්ටුවන්ටට මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා ඒක ඉදිරි පැතිරීමට කරන වැඩපිළිවෙල සාමාන්‍ය සම්මුතිය හැටියට වන්නකොට බොහොම පළල් හිතක් ඇති. හිතසුවකාමී, මානව හිතකාමී වැඩක්. නමුත් වෙන්නේ තෘෂ්ණාව පැදුර දිග ඇරෙන එකයි. වර්තමානයේ මම දැන් මෙතන විඳින සැපය මට නෙවෙයි අපේ වෙනවා. මෙතන නෙවෙයි හැම තැනම වෙනවා. දැන් නෙවෙයි හෙටත් අනිද්දා දිගට මෙන්න ඕන කියලා කියනවා. ඉතින් අර වර්තමාන මොහොතේ යම් කිසි කෙනෙක් මේ Tamange පොඩි වෙලාවක හරි සතිය පවත්වන්න ගන්න උත්සාහය සාර්ථක වෙන්න පුළුවන්. නමුත් මගේ නෑදෑ පරපුර ඔක්කොම සතිමත් කරන්න ගත්තොත් උත්සාහය ඒකාන්තෙම සාර්ථකයි. ඒ වගේම මං යانے යන තැන ඔක්කොමලා සතිමත් වෙන්න ඕන කිව්වොත් ඒකත් අසාර්ථකයි. මමත් හැමදාම සතිමත් වෙන්න ඕන කියන කසාර්ථකයි. ඒකෝට භව තණ්හාවට යනකොට කාම තණ්හාව සන්තප්පණයට වඩා භව තණ්හාදී විස්තර අභියෝග රාශියක් වැඩි වෙනවා. මෙන්න මේ අභියෝග රාශියට ති ද්වේෂයට කියන විභව තණ්හාව. භවතණ්හාව සංතරපණය කිරීමට බැරි වෙනකොට මතුවෙන කරදර රාශියට කියනවා විභව තණ්හාව කියලා. ඒක කොච්චර දරුණුද කියනවනම් මම මේ මෙච්චර කැමැත්තේ මේ මේ පවුලේ ඔක්කොට මේ සැප හදන්න හදනවා මගේ බෞද්ධ ආගමේ අයට සැප හදන්න හදනවා රටේ අයට සැප හදන්න හදනවා ආගමේ අයට පවුලේ අයට නගරේ අයට ගමේ අයට සමිතිය අයට සැප හදන්න හදනවා නමුත් මේකට එක එකනා වලි දාන්න වෙනවනේ මේකට මේ අතුල් හෙලනවා කියලා මොකක් කණ්ඩ ඕනේ මොකක් මරන්න ඕනේ කියන එක බොහොම සිම්පල් මේකට ආදර කරන ප්‍රමාණයට අරුගේ බෙල්ල කන්න හිතෙනවා. එහෙම නැත්නම් තමන්ගේ බෙල්ල කා ගන්න හිතෙනවා. ඒක නිසා මේ විභව සංඥාව සංඥා සංඥා තණ්හාව සීදීනාශ කරගන්න මට්ටමටත් යනවා. අල්ලපු කිසි මනුස්සය මරණ මට්ටමටත් යනවා. ඒකට හේතුව ඒක බාධා වෙලා වැරදිච්ච පෙරදිච්ච කාම භව තණ්හාවේ විශාලත්වය මත ඒ හා සමාන විභව තණ්හාවක් ඇති ඇත්තටම අපි සංසාරේ ගොඩාක් බැඳෙන්නේ මෙන්න මේ විභව තණ්හාව නිසා. අපි කරන්න හදන වැඩපිළිවෙල කිසියම් කරදරයක් නැතුව සිද්ධ වෙනවා නම් අපිට තණ්හා වැඩෙනවා, මාන්න වැඩෙනවා, දික්කේ වැඩෙනවා. නමුත් එහෙම ලෝකයක් නෙවෙයි. යන්න යන්න තන බාධා. ලොකු પરමාර්ථ ගොඩක් ඇති කරන ලොකු බාධා තියෙනවා. මම දැන් මෙතන මේ කියන පුංචි වැඩේ යම් ප්‍රමාණයක මාරු කරගෙන යන්න පුළුවන්. ඒක මම විතරක් නෙවෙයි අපේ කිව්වොත් දැන් විතරක් නෙවෙයි අතන මෙතන හැමතැනම කිව්වොත් මේ මේ හිතයි අනිත්‍යයි දෙකම ගත්තොත් මෙතන නෙවෙයි හැමතැනම කියපු ගමන් අපිට කොහොමඩක්වත් අමුද්‍රව්‍ය නැති විශාල වැඩපිළිවෙලට අත දාපු ගමන් අසාර්ථකත්වයේ වැඩි වෙන ප්‍රමාණයට විභව තණ්හාව කියන ඒ නිසා මේ වැඩියෙන් පැදුරලා ගත්ත මනුස්සයාට වැඩියෙන් දුක් කරදර රාශියක් එනවා. නමුත් Tamange වර්තමාන මොහොතේ හිත පැවැත්වීම පිළිබඳව කටයුතු කරන එක්කනට අර වගේ කට්ටිය කියනවා මේ මිනිස්සයා ආත්මార్థකාමී. එයා තමන්ගේ සැප විතරයි බලන්නේ. අපි නම් එහෙම නෑ. අපි ඔක්කොගෙම දේවල් බලාගෙන යන්න හදන්නේ. මෙයා මේ තනියම ගිනිවන් දකින්න හදනවා කියලා ඒ චෝදනාවකුත් එනවා. නමුත් කවදා හරි භාවනාවට ගිය මිනිස්සෙක් තේරෙනවා ওই විශාල ප්‍රදේශයකට සැලසුම් හදන එක හරිම සුන්දරයි. හරිම ලස්සනයි. ඒක නිකන් හීන ලෝකයක්. නමුත් යථාර්ථවාදී. වැඩේට සමත් සම් එල්ල කරන්න අමාරු ජීවිතයක්. ඒ නිසා පුංචි තැනකින් පටන් අර ගන්නවා කියන එක තමයි සරුවචනාංශික විභජ්‍යවාදී මුළු පදාසිම ගන්න බෑ. ඒකේ එක පුංචි කොටසක් අරගෙන එතන හැකියාව බලපන්. බලන්න පුළුවන් නම් ඔබට තේරෙයි ඔබට ප්‍රමාණයක් තියෙනවා. ඔබට කුසල ශක්තියක් තියෙනවා. දැනුම් ප්‍රමාණයක් තියෙනවා. දැනුම ප්‍රමාණය ඉක්මවපු ගමන් අනිවාර්යයෙන්ම Taman නොදන්නා ශේෂ්ත්‍රයකට ගිය ගෝචර භූමියේ පන්නගත්ත කෙනෙක් නිසා පෘ탁ජනයයි කියලා කියන්නේ Tamanට අනිවාර්යයෙන්ම සැපක් අවශ්‍යයි ජීවිතේ. ඒ සාධාරණ අහිංසක සැප අසීමිතව වඩන්න ගිහිල්ලා Tamanගේ හැකියා සීමාව ඉක්මවල ඒකෙත් ඒ විදිහට වැඩ කරන්න ගිය ගමන් විචක්‍රමණය වෙනවා. විචක්‍රමණය වෙච්ච ගමන් එයාට තියෙන්නේ එක්ක Tamanගේ බෙල්ල කා ගන්න ඕනේ නැත්නම් බාධා කරන එක නෑ බෙල්ල කන්න ඕනේ. ඉතින් ඒක සාධාරණීකරණය කරනවා මම අහිංසකයිනේ. පටන් ගන්නකොට ඇත්තටම අපිට මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. නමුත් ඒක මෙච්චරක් යහට කරවලා තියෙන අතිශෝක්තියක් වෙනවා. මට තියා කාටවත් කරන්න බැරි විදිහට මේ සියල්ල සන්තෝෂ කරන්න බෑ මේ ලෝකේ කියන එක දන්නේ නැතුව දැන් මම සාර්ථකයි මට පුළුවන්. ඒ නිසා මම අනිවාර්යයෙන්ම ඔක්කොම සම්පූර්ණ කරනවා කියලා තමන්ගේ ශක්ති සීමාව තමන්ගේ ජුරිස්ඩික්ෂන් එක දන්නේ නැතුව ඒ පැත්තට ගිය ගමන් ඒකාන්තෙම ගැරන්ටි හැවක් වෙනවා. ඒකාන්තෙම නිකන් නරපණුවෙක් වෙලා විශාල පීඩාවට ලක් කරනවම එයා මේ සාර්ථක භූමියේ ඉඳලා සාකච්ඡා කරනවා මෙතන කියලා අසාර්ථකුනේ ආසවලා මට මොකක් හරි කරලා. කවුරු හරි හොණියම් කරලා දෙන්න. නැත්නම් කවුරු හරි මං පිටිපස්සේ කියලා ගහන්න හදනවා කියලා ඒක විනාශ කරන්න හදනකොට ඒ මනුස්සයා දැවෙන පිච්චෙන කෙනෙක් පාඩපත් වෙනවා. මේ විභව තණ්හාව වෙස්ටර්න් සයිකොලොජි එකට අහුනේ නැහැ. වෙස්ටර්න් සයිකොලොජි එක ඒක ඩෙත් ඉන්ස්ටින්ක් කියලා. අන්තිමටම වගේ සිග්මන්ඩ් eh, ෆ්‍රොයිඩ් පෙන්වන්න උත්සාහ කරා. ඒක එච්චර මේ මේ විස්තර කරලා නැහැ. මෑතකදී බුද්ධ ආගම සහ ඔය ෆ්‍රොයිඩියන් සයිකොලොජි බටේට මානසික විද්‍යාවත් බලනකොට මේ භවතණ්හා සහ විභවතණ්හා දෙක අතර මෙතෙක් විස්තර කරු මේ ඍජු සම්බන්ධතාවයට අමතරව විශාල වංචනික ධර්ම රාශියක් වැඩ කරන්න පටන් අර ගන්නවා කෙනෙක් තුල මම කෙරුවා මට පුළුවන් මට අනික් කට්ටියට බැරිුණාට මම කරනවා කියන. ඒකලියල එයා ඒ මට්ටමට හීන ලෝකයට අනුව ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. ඒකවල විශාල වංචනික ධර්ම වගේ ෂට මායාවී ගති වර්ගයක් යනවා. මේ බටහිර මානසිකත්වයට අහු වෙලා නැත්තේ Taman තුලම තියෙන ෂට ගති, මායාවී ගති සහ වංචනික ගති කියන එක Tamanටම අවබෝධ කරන්න පුළුවන්ද? එහෙම එකක් තියෙනවද කියන ශේෂ්ත්‍රය මාතෘකාවේ මානසික විද්‍යාවේ නැහැ. දැන් ආසියාකරේ සහ බටහිර දෙක අතර යන sannivedanයේදී සංයෝග නැත්නම් දෙබසේදී ඒගොල්ලෝ පෙන්ලා දීලා තියෙනවා මම මේ වැඩ කරන්නේ මේ සුදු කොළවල ලිව්වට මේ ශකුඩ දෙන සාකච්ඡා කරාට බොහොම විවුර්ත සාකච්ඡා කරාට මේ කුහක හිතකින් මම වැඩ කරන්නේ මේ කුහක හිත මාවත් නැසනවා පිටයත් නැසන කෙලේශයක් මේකේ තියෙනවා ඒ නිසා මේ මං දෙන ප්‍රොජෙක්ට් එක තුල මම දෙන මේ අදහස තුල ඒකාන්තයෙන් වංචනික ධර්ම තියෙනවා ඒකාන්තෙන් ෂටගති තියෙනවා මායවි ගති තියෙනවා කියලා මේ කාරණාව ඉදිරිපත් කළොත් බටහිර මූල ධර්මානුකූලව පිළිගන්නකම ඇති නැහැ. නමුත් ඒගොල්ලෝ ගාවට කියලා ටූල්ස් නැහැ. කවදාකවත් හිතලා නැහැ. ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ හදපු යන්ත්‍රය ඒකාන්තයෙන්ම හිතවාදී කියලා. හදලා තියෙන උපකරණ යන්ත්‍ර මොකද ඒක විස්තර කරනකොට කියනවා මනස මනස නෙවෙයි මේ ඉඳුරන් ඇතිතේ දකින්න නැති බව ඔය කාන්ට් කියන විචාරත්යට ඉස්සලා දාර්ශනිකයන් ඉස්සලා දැනගෙන තියුණා මේ ඉඳුරන් අපිව මේ වංචා කරනවා කියලා. ඇතිතේ පෙන්වන්නේ අපට. නැති දෙයක් සරාගේ හිතෙන් මවලා පෙන්වනවා. තියෙන දේ ඇහෙන්නේ අහන්න ඕන දේ ඇහෙනවා. ගන්තරස පහසි ඔක්කොම ඒ නිසා තමයි බටහිර ලෝකයේ ඒක ප්‍රතිස්ථාපනය කරන යන්ත්‍ර හැදුවා. බට ආශය කර හිතාගත්තා මගේ හිත කොහොමඩක්වත් වංචනිකයි. මගේ ඇහත් මට වංච කරනවා. කන නාසයදී වංච කරන මේ ලෝකේ මායාවක්. මේක මිරිඟුවක්. මේක හීනයක්. බටහිර ඒ වෙනුවට යන්ත්‍ර හැදුවා. කොච්චර දුරට අද ගියාද කියලා කියනවනම් අද උසාවියකට ගිහිල්ලා කවුරු හරි අද්දුටු ඇහෙන්දුටු සාක්ෂියක් දුන්නට වැඩිය ෆොටෝ එකක් පෙන්නුවොත් පිළිගන්න උසාවිය. මුද ෆොටෝ එක බොරු කරන්නේ නැහැ. අද්දුට සාක්ෂිය බලන් ගන්න. එයා මනුස්ස හියුමන් එරර් එක තියෙනවා කියලා. ඒ නිසා විද්‍යාව අසීමිත විදියට මනුස්ස මනස කුණු කුරේටම දාලා යන්ත්‍ර වලට බුදුම තාට යන්න ගිහිල්ලා අද යන්ත්‍ර විසින් මනුස්සයා පාලනය කරන තැනට අවිලා ඉවරයි. ඒක තමයි ඇත්තටම ඔය ආතසිකලක් පෙන්වන්න හැදුවේ. මේ යන්ත්‍ර යන්ත්‍ර පිළිබඳව මිනිසෙක් විශ්වාස කරන්න වැඩිය අපි ඒකාන්තයෙන් අද යන්ත්‍ර විශ්වාස කරනවා. ඒ මොකද මේ චාපල ගතිය බටහිර ඕනකට වැඩි ඇල්ලුවා. ආසියාව එදාත් ඉඳලා දැනගෙන හිටියනොත් ආසියාව කියලත් ඒකට ප්‍රශ්නයක් නැහැ. මනුස්සකම තිබිච්චාවයි. ඕනට වැඩිව යන්ත්‍ර සූත්‍ර වලට යන්න ගියොත් යන්ත්‍ර මනුස්සය පාවිච්චි කරනවා කියන එක නෙවෙයි වෙන්නේ. යන්ත්‍ර වලට හැංගීමක් නැහැ මේ පෘථිවි තලයේ රත් වෙනවා කියන එක. යන්ත්‍ර වලට හැංගීමක් වෙන්නේ නැහැ දූෂණය කියන එක. යන්ත්‍ර වලට හැංගීමක් වෙන්නේ නැහැ බයලජ්ජාව නැති වෙනවා. යන්ත්‍රය මාසයට කාරණා විශ්ත කරලා දෙනවා. උඩුවට ගැහුවාගේ ඔප්පු කරලා පෙන්නනවා. නමුත් මේ මනුස්සයාගේ හිතේ තියෙන චපල ගතිය ඒකකටවත් අහුවෙන්නේ ඉතින් ඒ නිසා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දෙක අතර ආශා කරන දේ හරහා ද්වේෂය මතුවීමේදී කෙනෙකුට මේ වංචනික ධර්ම වැඩ ගන්න හැටි හොඳට තේරුම් ගන්න පුළුවන්. එකම අරමුණක හිත තියාගෙන ඉන්නකොට ඉස්සල්ලා ඒ අරමුණ අපි ආනපාන කියලා ගනිමුකෝ. ආනපාන හිටින්නේ නැහනේ හිත. ඒ නිසා හිත හිටියට පස්සේ ලොකු සතුටක් එනවා. අනේ මට නම් දැන් ටික වේලාවක් ආනපාන ඉන්නවා. ටික වෙලා ගියාම මෙන්න මේ ආනපානේ තරහ එනවා. තිල් ගහලා ඉසපීලා කොණ්ඩ බැඳපු බං මෙන්න બોලේ මේ ගෑණිට මං එපාලු දැන්. මෙච්චර කල් ෂෝක් එකට ආනපානොද දැන් ආනපානොට මේකේ කිරි කොතනදී මේ මනාපේ අමනාපයටපත් උනාද කියන එක මොන කෙනාටවත් අල්ලන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඒක නායක කියන්නත් ලැජ්ජයි. එයා කියන්නේ ඒක නෙමෙයි කවුරුරි කැස්සා. කවුරුරි දොරක් කැරියා. නැත්නම් ආනාපාන ප්‍රශ්නයක් නෑ මං ඉතින් බොහොම ප්‍රේමෙන් ආදරය කරන ආනාපානෙට. නමුත් උනේ මේ වෙලාව වෙලා තියෙන මේ ළඟින් එක නකයිනවා. ඉතින් ගුරුවරයා දැනගන්න ඕනේ මෙයාට වෙලා තියෙන ළඟ එක්ක නැහැ කැහිල්ල නෙමෙයි මෙයා මේ වෙනකොටම ආනාපානෙත් එක්ක දික්කසාද වෙන්න නඩුවක් දාලා. ඒක යෝගාවචරය දැනගන්න දවස ආවොත් හිතන්න එදා තමයි මේ පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණ වලට මාරු වෙන්නේ තැන. ආනාපානෙ පෞද්ගලික ලක්ෂණ වෙනකොට පොදු ලක්ෂණයට යනකොට පොදු ලක්ෂණ බලපුවාම කිසි දෙයක විචිත්‍ර ගතියක් නැහැ, සිද්ධි බහුල ගතියක් නැහැ, හරි පාළුයි. ඉතින් ආනාපානෙ හරහා උද්දජනසේ ඉස්සලා මනාව පැත්ත පෙන්නලා ඒක අමනාප වෙන තැනට බල්ලා කියනවා මේ අමනාප වෙන තැන උඹේ මනාපෙන් එන එක නෙවෙයි උඹ කැමති නෑ නේ උඹ කැමති ආනාපානෙ ගොඩක් කළා ඉන්නේ උඹ බලාපන් මොකද වෙන්නේ කියලා වෙන්නේ කොහොමද බාහිර තියෙන අරමුණට හිත පැනින්නෙන් අල්ලතයි මේකට අමනාපය කොච්චර වැඩෙනවද ඒ ප්‍රමාණයට එළිය තියෙන එකට පයින් ඒක ලියලා අපි වහාම ආනාපානෙ පිළිබඳ කතාව පැත්තක තියලා අර මනසට නඩුවක් දාලා ඒ මනුස්සයා ගෙන්නලා උසාවියට ඉතින් දිගට ඔක්කොම කරනවා. පේනවනේ මං කියන කොච්චර සාධාරණ දෙයක්ද අප්පා මීයා මේ මේ වැඩි කරන්නේ බොරුද? මේ බලන්න ඒක කතාව කොහෙද? ඒ නිසා මේ භවතණ්ණා විභවතණ්ණා දෙක අතර මේ පණින බීලි වැනිල්ල ඊටාම අමාරු කෙනෙකුට තමා වශයෙන් ඒ ඒ ඒ ප්ලොට් එක අල්ලන්නත් අමාරුයි. ඒ විතරක් නෙමෙයි කියලා දුන්නත් වැඩ කරගෙන යනකොටත් අමාරුයි. මොකද ඒ තරම් මාන්නක් අරයි අපි. හැම වෙලාවෙම කැමති ඒ රාජ්‍ය සභාවේ සිංහල රාජ්‍ය සභාවේ මේ නුවර නුවර කාලේ රාජ්‍ය සභාවේ ඉන්න ඔක්කොම නිලමෙලානේ. ඔක්කොම කුලවන්ත කට්ටිය ඉන්නේ. ඒ මොනරි අඩු කුලෙ මිනිහ කොනක තියාගෙන මොනරි වැරද්දක් වුණොත් ඌට ගහනවලු. ඌට කියන්නේ කොනේ ඉන්න බණ්ඩි අයියා. රාජ්‍ය සභාව විසඳගන්න මොනවද අන්නර අනල තමලා අනුකෝරනන්න ඕන බණ්ඩියර දෙකක් කියනවා. ඌට තියෙන්නේ රජුරුවන්ගේ හරි නිලමකාරින්ගේ හරි වැරද්දක් වෙච්චාම ඌටි ගන්න එක. අපිටත් කොනේ ඉන්න බණ්ඩියා තමයි ඔය බාහිර ආගම කියන්නේ. අපි කොයි වෙලාවෙත් ඒව ගැන කතා කරන මිසක කවදාකවත් මූල කර්මස්ථාන ගැන කතා කරන්නේවත් නැහැ. බලන්නකෝ භාවනා කරනකොට වේදනාව එනවනේ. මොකද කරන්නේ? මේ භාවනා කරනකොට ගද්ද එනවා. දැන් මොකද කරන්නේ? මේ භාවනා කරන නිින්ද යනවා. දැන් මොකද කරන්නේ? නේ මොකක් මොකද්ද ගන්න බාන? ඉන්දෝ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන නිින්දනේ. ඉතින් කී සැරයක් අහන්න ඕද මේ මොනවා කරනකොට නිින්ද යන්නේ ඊට ඉස්සෙල්ලා ඇත්තට අරමුණ දැක්කද ඒ අරමුණ එnde end end අප්‍රිය වෙනකත් ඒක නෙවෙයිනේ මට ප්‍රශ්නේ තියෙන්නේ මට තියෙන්නේ නිින්ද යන එකනේ මට තියෙන වේදනයි. බලන්න ඒක ඔප්පු කරලා දෙන්න ගියාම මේ මිනිස්සයා කොච්චර මේ sannivedanaye පටලවා ගන්නවද කියලා. කවදා හරි කවුරු හරි දැනගත්තොත් මේ අරමුණ පිළිබඳව මේ නීරස ගතිය තමයි නිවන කියන්නේ. මනාපය තමයි තණ්හාව කියන්නේ ඒක සංසාරේ. මේ නීරසකම තමයි නිවන කියන්නේ. ඒකට ගොඩාක් බාධා තියෙන ඔබ කරුණා කරලා මේ මතුවේගෙන එන නීරස ගතිය භාවනාවේ ප්‍රතිඵලයක් විදියට කෙලෙස් අඩුවීමක් විදිහට දැක්කොත් Taman ඒ නීරස ගතියදී කොහොම බලයිද? එතකොට භව තණ්හාව ඉඳලා විභව තණ්හාවට මාරු වෙන තැන Tamanට තේරෙට පටන් අර ගන්නවා. මෙන්න બોලේ මේ ගෑනට මං එපාලු දැන් මෙච්චර කල් ෂෝක් එකට දීග කාලා එකපාරට ඩක් ගාලා කඩාන යනවා. ඒක තමයි ගොඩාක් ලස්සන සිද්ධ වෙන්නේ. සක්මන් කර කර ගිහලා එහා කෙළවරට ගිය ගමන් එකපාරට රූප පේන්න ගන්නවා. ශබ්ද හෙන්න ගන්නවා. ඉතින් සමහරව හිතනවා මේ මේ සක්මන් භාවනා කියන දෝෂයක්. එහෙම සද්ද ඇහෙන්නේ නැත්නම් හොඳයි කියන්නේ. ඒක අභ්‍යාසයක්. ඒ වැඩිදුර අභ්‍යාසයක්. හොඳට සතිය වඩලා ඒ සතිය කැඩෙන්න පුළුවන් තැනකට ගිහිල්ලා බුදුරජාණන් කියනවා අරසා කරන්න ඕන කියලා හිතාන ගිහිල්ලා ඒ බාධා තියෙද්දි අරසා කරගෙන එන්න පුළුවන් සතිය පන්නරයක් ලබනවා. ඒක කියන්නේ high level road එක අපි වාහනයක් අරගෙන යන ගමන් exit එකක් ගන්න වුණොත් අතුරු පාරකට දාන්න සිද්ධ වුණොත් අපිට යන වේගෙින්ම කරන්න බෑ. අපි දැනගන්න ඕනේ දැන් අපි ඉන්නේ high speed එක මෙච්චරයි. exit එක ගත්තට පස්සේ speed එක මෙච්චරයි. ඒතකොට පිටිපස්සෙන් ඉස්සරහින් වාහන යනවා. අපි එතනදී මාර්ග නීති ටිකක් තියෙනවනේ. ඒ සංදි ස්ථානේ අන්නේ වගේ ඉරියාපත සංදිවලදී හිත පිටපණින එක වැඩි. අන්නේ හදාගත්ත සතිය ඉරියාපත සංදීදී ආරස්සා කරන එක තමයි කිලින් යන එකන හැරෙනකොට සතිය කැඩෙන්න තියෙන අවස්ථාවල් ගැන දැනගෙන ගිහිලා අරස කරගත්තොත් කෙලින් යනකොට තියෙන සතියට වැඩිය හරි විචිත්‍ර සතියක් හැදෙනවා. පොළවේ කගා විකුණන්න පුළුවන් සතියක්. බම්බරේ වැල්ලේ කරගෙන බම්බරයක් හැදෙනවා. ඉතින් ඊට පස්සේ යාට ඒ පුහුණුව හරහා තමයි ඉතින් දැන් වැඩක් කරන ගමන් අපි එක වැඩක් කරන ගමන් දහසකුත් එකක් ගලපන්න එපායි. ආන්නේ ගලපනකොට මේ ප්‍රධාන කර්මාන්ත මේකයි මාගේ අවධානය යන්න ඕනේ මේකටයි. ඒ වෙනකොට ගොඩක් වැඩ යනවා. ඒ නිසා ඒවට අවුල් කරගන්න නැතුව කෙලින් ඔළුව පවත්වන්න පුළුවන් මිනිහ টොප් ක්ලාස් මැනේජර් කෙනෙක්. එයා තමයි මැනේජ්මන්ට් ටෙක්නික් කියන්නේ ඔන්න ඕකට. Priority selection. ඕක පුහුණුවෙන් ගන්න පුළුවන් එකක්ද සහජාසියෙන් එන එකක්ද කියන එකට දැන් විශාල පරිශන කරනවා. ඒක හුඟ දෙනෙක් කියනවා ඒක ජම්මෙන් මෙන එකක් කියලා. ඒ මනුස්සයාට පුළුවන් ගොඩක් කොච්චර අවුල් වුණත් එයා දන්නවා මං ඇනේ ගහන්න ඕන තැන වැදිලා තියෙනවනම් අනිත්ව පස්සේ හදාගත හැකි. මගේ අවධානය තියෙන්න ඕනේ මේකයි කියලා මූල කර්මස්ථානේ මුල් තැන දෙනවා. ප්‍රමුඛතාවය දෙන්න ඕන ප්‍රමුඛතාවය දුන්නට පස්සේ වැඩ වරදිලා නැත්තේ නෑ. වැරදිලා තියෙන නමුත් එයා දන්නවා මූලික දේ හරි. ආන්නේ විදිහට ගියාට පස්සේ ඒ කෙනාට මේ චාම්පල ගති, වංචනික ගති, ෂටමායාවී ගති මෙතෙක් කල් අපි වාසියට මේ කට උතර බඳපුවා. ඒ වගේ තියෙ ඒ වගේ යටිපහුව වෙලා තියෙන වංචනික ගති, චපල ගති තේරුම් ගත්ත දවසේ පේනවා මේ ආසාවයි, ద్వේෂයයි දෙන්න නිවුන් දරුවෝ දෙන්නේ. කොත්තනක හරි මොකේට හරි ප්‍රේම කරා නම් ඊහා සමාන ද්වේෂයක් එතන තියෙනවා. අපි මෙතන ඊටිපන්තම පත්තු කරොත් ඊටිපන්තම ඊටිපන්තේ මුලට අන්ධකාරයක් පතුරව ගන්නවා. පහනක් පත්තු කරොත් ඒ පහන ලෝකෙට ආලෝකය දෙන ගමන් Taman ඉන්න පාදමට අන්ධකාරයක් ඇති වෙනවා. අපි මොන දෙයට ප්‍රිය කරත් ඒක පිටිපස්සේ ඒකේ ද්වේෂයක් එක්ක තමයි ප්‍රිය කරන්නේ. ඔක්කොටම සමහිත කියන ප්‍රේමයත් එක්කෙනෙකුට විතරක් තියෙන ප්‍රේමයත් අතර විශාල වෙනසක් තියෙනවා. බුදුජානනාංශේ මාතායතා නියම් පුත්තන් කියේ තමන් වදාගත්ත දරුවට නෙවෙයි. අම්මෙක් පුතෙකුට ඇති කරන්නාසේ සියලු දෙනාටම දෙන මෛත්‍රිය. ඒ තමන්ගේ දරුවට දෙන මෛත්‍රිය බැල්ලිත් කරනවා. රීලවත් කරනවා. උග භාවනා කරලා ගන්න දෙයක් නෙවෙයි. සියලු දරුවන් කරේ ඒක හිත. අන්න ඉතින් යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ තණ්හාවත්, ද්වේෂයත් දෙන්න එළි වුණාට පස්සේ ඒ දෙන්නගේ විසමරනවා. නිසා හරිය ලස්සනයි පුදුජනසිකී කැන්වීමේදී මේ තණ්හාව සහ ద్వේෂය එකම මල්ලේ දාලා විගුණන. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. විභව තණ්හා කියන්නේ සුද්ධ ජීවිත නාශ කිරීමේ හැකියාව. අනුන්ගේ හෝ තමන්ගේ. නිසා වැඩිසනේ දවරෙටයි මහ වැස්ස උලක මහ උලඟ වැස්සටයි කියලා අපේ කතාවක් තියෙනවා. ඕන කෙනෙක්ගේ වැඩි සම්බන්ධයක් පැවැත්වුවා නම් අනිවාර්යයෙන්ම ද්වේෂයක් ඇති වෙනවා. වැඩිසනේ දබරටයි. මහ උලන් වැසටයි. ඒ නිසා කවුරුත් එක්ක වගේ සමහිත පවත්තන්න ගියාම ජීවිතේ කිසි නෑ ජොලියක්. කිසි නෑ කිසි කිසි. ආනොතන්ට ප්‍රශ්න. ඒ නිසා අති ප්‍රේමය ඕනේ, මධ්‍යස්ථ ප්‍රේමය ඕනේ, තරහකාරයෙක් ඕනේ. දැන් පිච්චර් එක කෙල්ලයි දුෂ්ටයයි නැත්තම් පයිට්ටයක් නැත්තම් වැඩක් නෑනේ පිච්චර් එක. කෙල්ලෙක් ඉන්න ඕනේ ඒ දුෂ්ටෙක් ඉන්න ඕනේ මල් ගහ මල් වෙනක් තියෙන්න ඕනේ මල ගෙදරක් තියෙන්න ඕනේ මරණයක් තියෙන්න ඕනේ ඒකට විසිල් ගගා බලනවා මම හැමදාම කියන්නේ අපි පැය 3ක් විතර මේ භාවනා කරන ඉන්නකම් පෙන්නගෙන හිටියොත් එහෙම මුද්දම ෆිල්ම් එක කියලා දෙයිත තැයි. ටීවී එකත් පොළවේ ගහයි. ටීවී ගල්ලා පොළවේ ගහයි. ඒ තරම් අපේ හිත කැතට, ජරාවට, තුච්චකමට, පාහරකමට ඒක නිසා කියනවා ලෝකේ වැඩියෙන්ම සෙනග එකතු වෙලා තියෙන පස්සේ ජෝර්ජ් රජුරෝ මරපු මිනිහා ඒ මේ විල්කින්සන් බ්ලේඩ් එකකින් කපලා මරනවා බලන්නලු. කෝටි ගණක් මිනිස්සු ආවලු. ප්‍රසිද්ධිය මරලා තියෙන්නේ. ඒක බලන්නලු මිනිස්සු තියෙන තරම්ම අපේ මානව දයාව. එකෙක් පිටිගහලා කපනවා බලන්න තියෙනවනම් බත් කන්න ඕනේ. ඒ තරම්ම ඇදිච්ච ද්වේෂයක් හරහා තමයි. නමුත් ඒක පෙන්වන්නේ ආදරේ වශයෙන්, ප්‍රේමයේ වශයෙන්, තණ්හාව වශයෙන්. බුදුරජාණන්සේ කියලා කියනවා තණ්හාව ප්‍රේමයක් කොතනදී හටගත්තා නම් පිටිබන්ධව පත්තු කරපුවාම ඒක තමන්ගේ පාදමට අන්ධකාරයක් පතු කරනවා වගේ කාට හරි ස්පෙෂල් ප්‍රෙෆරන්ස් ප්‍රෙෆරන්ස් යන්න ගියා නම් අනිවාර්යයෙන්ම ද්වේෂය. එමත් එහෙම නැත්තම් ජීවිතේ සිද්ධි බවුල්දයි. ඒ නිසා කවදා හරි ඒ වගේ තැනක ඉඳලා සියලු සත්‍යයන් කිත සමාන හිතපතුරුන ਸਰවඥාන්සි වගේ හිතක් ගන්නවා කියන එක අපිට බැරි මොකද අපි හදිලා තියෙන පරිසරයේ හැටියට ආගම අපිට උගන්වන්නේ නැහැ මේ කාරණා. ආගම උගන්වන්නේ බෞද්ධයෝ බෞද්ධයන් විතරක් ප්‍රේම කරපන්. මුස්ලිම් මිනිස්සයා මුස්ලිම් මිනිස්සයා විතරක් ප්‍රේම කරපන්. කතෝලිකයා කතෝලිකයට විතරක් ප්‍රේම කරපන්. අනික් අයට ප්‍රේම කිරීම දෙයන්නාශි වැඩි කැමති නැහැ. ඒ නිසා අපි අර සෙක්ටේරියනිසම් අර කට්ටි බෙදිලා වාද කරගෙන යන ජීවිතේ තියෙනම ਸਰවඥාසිකේ ධර්ම ඉගෙන ගත්තට පස්සේ අපි උපේලා තියෙන මේ මනුස්සකම නැති කරගත්තට පස්සේ තමයි දුක තියෙන්නේ. අපි සියලු තැනම හැම තැනම හැම වෙලාවෙම මේ අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක කෙලෙසිනවා නොකෙලෙනවා එක පුංචි කාරණාවක්. මනුස්සකම සලකන්න බැරි වෙනවනේ අපිට. පුංචි වැරද්දක් කරපු ගමන් එකක් කණ්ඩ ඕනේ මරන්න ඕනේ කියලා උසාවියේ දාලා මේ මනුස්සයට වද දෙන්න හදනකොට බලනකොට මම හරියට වැරද්ද කවදාකවත් කරලා නැතුව. ලක්ෂ කෝටි වාරයක් අපිම කරලා තියෙන වැරද්දට අනුන්ට දඬුවම් කරනකොට අපි කොච්චර ම්ලේච්ඡද කියලා පොඩ්ඩක් බලන්න. අඩු ගානේ ඒක බලවිලා මේක මට වුණා නම් මං කොහොමද බලන්නේ? අසාධාරණ වෙනවංශකේ පැත්තෙන් බැලුවොත් මේ නීති වල හැටි මේ තියෙන ක්‍රමයේ ඔක්කොම බලවතායි ක්‍රමයක් විතරයි තියෙන්නේ. එතන අපි ඒක එමිසුන බනිනවා. බලවත් වීම කියනමුත් අපේ තණ්හාවත් අනිවාර්යයෙන්ම මගේ අයට මේ මට ඕන දෙයට ඇති කරන මේ ප්‍රේමය නිසා ඉතින් ඇති වෙන මේ අනවශ්‍ය සංස්කරණ අනවශ්‍ය කර්ම දිහා බලනකොට යමක් කරනවට වැඩිය නොකර ඉන්න එක. වෙනදේ දිහා බලන දැඩි අවධානයකින් නොකර ඉන්නකොට පේරෙන්න පටන් අර ගන්නවා පටලැවිලි වෙන ගාන අඩුයි කියලා. ඉතින් ඒකට පේන්නේ මනසයා නිර්මාණශීලී නැති ප්‍රගතිශීලී නැති පසුබාහන කෙනෙක් වගේ. ඒක පුදුජනස හැමදාම කියන්නේ උන්වහන්සේ කියන ටික කාලයකට මේ පරිශීලනය කරලා බලන්න කර බලන්න තමයි මේ වැඩියෙන් වැඩ කරන්න වැඩියෙන් අවුල ගන්න ගියොත් එහෙම වැඩියෙන් පටල වෙනවා. ඊට ඉස්සෙල්ලා Tamange මේ තෘෂ්ණාව අඩු වෙන, සාරත් හිත අඩු වෙන, සංකල්ප රාගේ අඩු වෙනතන ගියාට පස්සේ පුදුමාකාර හැකියාවක් එන්න පටන් ගන්නවා. ඒක ඒක මේ විස්තර කරන්න දෙයක් ඇත්තේ නැහැ. ਸਰවචනාතේ ධර්මනිතා ඥාණය ආවා. පැය 18ක් 20ක් හැමදාම වැඩ. තව අවුරුදු 45ක්. එක දවසක්වත් විවේක ගත්තේ නැහැ. කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? සියලු දෙනා කරේ සමසිත. එතකොට අරයට මෙහෙමයි මෙයාට මෙහෙමයි කියලා ප්‍රශ්න නැති නිසා භවතණ්ණාවිය භවතණ්ණා දෙක අතර භවතණ්ණා විපත නැත්තේමත් නෑ බුදුරජාණන්සේ මේ සාක්කේ ශාක්‍ය වංශ විනාශ කරන්න හදනකොට පයින්වත් වැඩි ආදේශයක් තුන්සලයක්. ඒවත් විනාශ උණයි කියලා ප්‍රශ්නකුත් නෑ. ඒ මොකද මේ සමත භවතණ්ණා විපතණ්ණා දෙක අතර අර වංචනික ධර්ම වලට ඉච්චර වැඩ කරන්න ඉඩ තියෙන්නේ නෑ බුදුරජාණන්සේ හරියට මේ වීදුරක් හරහා බලනවා වගේ හොඳට පේන නිසා. ඒ නිසා අපිට කවුරුත් පෙන්ලා දෙනවා නම් හොඳයි. නමුත් ඒකෙන් විපස්සනා වැඩෙන්නේ නැහැ. අපි වැඩ කරන ගමන් භාවනා කරන ගමන් තමන් මේ තමන්ගේ හිත මේ කරන ෂට ගති, මේ මායාවී ගති, මේ වංචනික ගති තව කල්යාණ මිත්‍රිගේ කණ්ණාඩියකින් බලලා. තව කෙනෙක් ඇසුරට අරගෙන බැලිල්ල තමයි අපි කියන ආචාර ධර්මයේ මෙන්න මේ කටයුතු කරලා දෙන චෛතසිකයට කියන්නේ සතිය කියලා. සති චෛතසිකේ මේක අනිවාර්යෙන් පෙළලා දෙනවා. ටික කාලයක් යනකොට ඉස්සලා ඉස්සලා එක පැංගිරි ගහට පේන්න පටන් ගන්න එක පශ්චාත්තාප වෙන ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා පහු වෙනකොට පහු වෙනකොට පේනවා බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය නිසා උන්වහන්සේ පිරිනුවම් පාල අවුරුදු 2600ක් ගියත් ඕනෑම පුරුෂයෙක් দমনය කරන්න පුළුවන් සතිය තියෙනවා යා යා විසීම අනිවාර්යයෙන්ම দমনය වෙනවා වැඩියෙන් Tamange අඩුපාඩු කන් ටික දන්නවනම් ඒක නා ශීඝ්‍ර දියුණුවක ඉන්නේ නමුත් ඒක ඒ විදිහට අර්ථකථනය දීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ මේ द्वේතාවය බලන්න මේ තෘෂ්ණාවමයි සංසාරය ඇති කරන තෘෂ්ණාව ගැන දැනීමමයි නිවන කියන්නේ. ඒ ප්‍රකාශයත් එක්ක දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාට තමන් කරගෙන යන වැඩපිළිවෙල මේ සුතමේ ඥාන වලින් ප්‍රායෝගික ඥාන වලින් ආඩ්‍ය වෙලා අභීතව සද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුක්තව කරගෙන යන්න ධර්මදේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි මේක අවස්ථාවක් කරගන්නවා. චිත්තවතා ආදී ගාථා සජ්ජායනා කරලා ශිරු ලෝක සත්‍යත් සමග මේක බෙදා හදාගන්න. එත්තාවතා චනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නමෝදන්තු සම්පතිසි එත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා චුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපාන පත්‍තිය සාදු සාදු සාදු